ධර්ම දේශනාව සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාවට tempත් වෙලා සාදුකාරය පවතු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අඤ්ඤෝ මීයා කප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කි තබ්බං තීති ගරු කටේතු මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දස ධම්ම සූත්‍රයේ තුන්වෙනි කාරණාව. 10න් තුන්වෙනි අංකයයි අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කි තබ්බා. මේකෙත් මේ පැවිද්දට නැත්නම් ගීගෙන් නික්මිච්ච කෙනාට වෙන විදියකට අර්ථකථන අනුකූලව කියනවා නම් සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනෙක් ආකල්ප සම්පත්තිය එහෙම නැති අයගේ වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් අසුතවත් පෘතජ්ජණයෙකුට වඩා පබ්බජිතේගේ එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙකුගේ ආකල්ප සම්පත්‍ය වෙනස් වෙන්න ඕනේ. අන්‍ය වූ ආකල්ප පවත් ගන්න වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ සික්ඛති හික්මෙනවා. එහෙම නැත්නම් සංවර කර ගන්නවා. එහෙම නැත්නම් ඊට අඩියෙන්ම බැලුවොත් බයලජ්‍ය දෙක කියන්නේ ඔකට. ඉතින් ඒක සර්වඥාන් වහන්සේගේ ඒක යුතුයකමක් තමන් වෙත එළඹිලා මේ පැවිද්ද වෙන භික්ෂු භික්ෂුණී වනත උපාසක උපාසිකා වශයෙන් අපකප්ප වෙලා වැඩ කර නැත්තඳ සර්වඥන් වහන්සේ විසින් ඒ අත්දකින්න ලද ආකල්ප කියලා දෙනවා මේ ගමනේදී මෙන්න මේ ආකල්ප වාසිදායකයි එහෙම නැත්නම් අනුග්‍රහ කරනවා මෙන්න මේ මේ ආකල්පත් තිබ්බොත් මේ ගමන යන්න බෑ. ඒතර මේ ආකල්ප කියලා කියන්නේ හිතේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් මේ කයේ වචනේ ක්‍රියාවලියක් වෙන සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ. ඊට වඩා assume එකක් අර කය වචන දෙක හික්මීම හරහා යායුතු ගැඹුරක්. ඉතින් ඒකයි ඒ වේවන්‍යම් යජ්ජූපගතෝති. එහෙම නැත්නම් පටපටි බද්දාමේ ජීවිත ආදි වශයෙන් අනිත් පැත්ත හදාගත්ත. එහෙම නැත්නම් කාය වචන දෙක සංවර කරගත්ත එක්කනා මේ ආකල්ප සම්පත්තියක් හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විපත්‍යයට හිටිනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා පැවතිය යුතු ආකල්ප සම්පත්‍ති කර ආකල්ප පිළිබඳව මතක් කිරීමක් තමයි අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කිතබ්බා ඉතින් ඒකෙදී නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා. අපි හදිස්සියකට අපි කෝච්චියට දුවනකොට බස් එකට දුවනකොට එනතම් වෙන දූත මෙහෙවරකට යනකොට අපි ලහි ලහියේ ඒ ගමනට දුවනවා. නමුත් සක්මන් කරනකොට නැවතිල්ලේ යටට හිලු net ඇතුව සන්තිంద్‍රය සන්තමානසව වම්බයක් පමණ දුර බලාගෙන ඇවිදිනවා. එතකොට මේ දෙකේදී ඒ හික්මීමක් සඳහා සක්මනක් සඳහා කරන ගමනත් එහෙම නැතුව හදිසියකදී ගමනක් යන වෙලාවේදී තියෙන වැඩපිළිවෙලෙත් ඒ පුද්ගලයා කරන හැටි පිට කෙනෙකුට පේනවා. මෙයා මේ කතා වැඩ කරන්නේ මෙන්න මෙවැනි ආකල්පයකින් කියලා. එහෙම නැත්නම් භෝජන සංග්‍රහයක ගීයක් කැම කන හැටිත් භික්ෂුවක් දාහනේ බිලක් වළඳන හැටි ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ වෙනසෙන් Taman තුලත් බයලජ්ජාව එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය එහෙම නැත්නම් සීලෙට අනුග්‍රහයක් සිද්ධ වෙන අතර බලානින්න එකනාගෙත් මනස සාන්ත වෙනවා. සන්තින්ද්‍රිය සන්තමානස වෙනවා. ඉතින් ඒකට නිකන් පූර්විකාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් අපේ රටේ නොවුනත් ඒ ඡණ්ඩාසෝක රජුරෝ ධර්මාශෝක බවට පත් වෙන්න හේතු වෙච්ච ඒ නික්‍රෝධ සාමණේරගේ සම්බන්ධය. ඒ රජුරෝ ඒ කාලිංග යුද්ධෙන් පස්සේ තාමත් චිත්ත පීඩාවක හිටියේ රට දිනුවා දිනුවන්ට විශාල ලේ ගංගාවක් ගැලුවා විශාල අහිංසක මිනිස්සු ගානක් මැරුවා ඉතින් හරීම ඉතින් මේක රාජ්‍ය තන්ත්‍රේ හැටි පශ්චාත්තාපේ ඉන්නකොට සිව්මද්ද කවුරුද දැක්කා පුංචි හාමුදුරු කෙනෙක් ඒ රාජාංගනේ ඇවිදිනවා. රජුගේ මිදුලේ ඇවිදිනවා. බොහෝම සාන්තව යනවා දැක්කට පස්සේ රජුගේ පණිවිඩ කාර්යයක් කැරියා එන්න කියන්නේ කියලා. ඊට රජුගේ ඇඳෙව්වා ඒ නිග්‍රෝ සාමණේර රාජ සභාවට ගියා. તો රජුට විතරයි හිටියේ. ඊට පස්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සුදුසු ආසනයක් ගන්නේ කිව්වා. නැග්ගා සිංහාසනෙට. රජුරන් දැක්ක නගින්න බැරි සයිස්. පස්සේ උස්සලා තිබ්බා. මොකද ඒ නිග්‍රෝ සාමණේර කියලා බැලුවොත් මට වැඩිමල් කවුද ඉන්නේ කියලා මම කිව්වා. වැඩිමල්ෙක් නැහැ. එයා හත් අවුරුදු සාමණේර කෙනෙක් අනික හරි ඔක්කොම ගිහියෝ. නැග්ගා. ඊට පස්සේ රජුරෝ කතා කරලා ඇහුවා කොහොමද වගතුක විස්තර සම්බන්ධතාවය පවත්වන්නේ කොහොමද කියලා. පස්සේ රජුරණ තේරෙනවා හොඳම වැඩේ තමයි දානයක් දෙන එක කියලා. කිව්වා දාන්නට වඩිනවද කියලා. ඒක මට එහෙම ගන්න බෑ. අපි එහෙම ආර්ධන බාර ගන්නෑ. අපි ලොකු ආම්තුරු ආර්ධන බාර ගන්න මට එන්න කිව්වොත් එන්නම් කියලා. ඒක කොහොමද ඒක කරන්නේ? රාජදූතයෙක් ආන්න මං ඉන්නේ අසවල් පන්සලේ. මයිත් එක්ක ගියත් යන්න පුළුවන්. කියලා ලොකු සාන්ත ආර්ධන කරන ලොකු සාන්ත මට එන්න කිව්වොත් එන්නම් කියලා. ඉතින් මේක සිද්ධ වුණා. පහුවෙන්දා ඒ ලොකු ආම්තුරුත් එක්ක මේ නික්‍රෝ සාමනීර මාලිගාවට වැඩිය රජුරෝ සියතින් දානේ හැන්දක් බෙදුවා. ඒ වෙනකොට රජුරෝ එවකට රජුරෝ අදහපු බමුණන්ට දානේ දීලා දීලා ඒ කන හැටි දැකලා තිත්ත වෙලා හිටියේ. ඒ බමුණෝ කණ්ඩ ගියාම අලන්සාටක කාකපෙయ్యක කියන ලකුණු හතරක් පෙන්නනවා. කාලි ඉවරෙච්චාම උඩට ඇඳගෙන ඉන්න සිවුර කඩාන වැටෙනවා. කවුරු හරි අත දෙන්න ඕනේ නැගිටින්න. කට දෙපැත්තේ වැක්කෙන්න හරිය විතරක් ඇතුළේ කපුටෙකුට කන්න තරම්. ඒ තරම්ම කනවා. ඉඳගෙන ඉඳන්නේ නැගිට ගන්න බැරි නිකන් කනවා. ඒ රජුරෝ මේක දිහා දැකලා එපා වෙලා හිටියේ. නමුත් මේ දෙනම වැඩිලා දාහනේ වළඳන දිහා බලාගෙන ඉඳපුවාම මිත්‍රික් රජුරෝ අර වැඩෙන් අයින් වෙලා හිටියේ මේ උපස්ථානේ කරන්න බෑ රජුරන්ට සේවකයන්ට පවර්ලා. නමුත් මේ දෙනම වහන්සේලා ගුරුවරයයි ගෝලයයි දෙනම දාහනේ වළඳනකොට තිබුණේ සංයමයේ දැක්කට පස්සේ රජුරන්ට විශාල ප්‍රසාදයක් ඇති වුණා. ඊට පස්සේ බණක් කියනකොට උබෝ අඥාඤ්ඤ නිසිතා ආරාදයන්ති සද්දම්මං අගාරාණ ගාරාච සගාරාණ ගාරාච උබෝ අඥාඤ්ඤ නිසිතා ආරාදයන්ති සද්දම්මං යෝගක්ඛේමං අනුත්තරං මේ ගිහියොයි පැවිද්දේ අපි දෙකොට එකතු වෙලා මේ ශාසනය අරස කරනවා. ඒ ශාසනයේ දුක් කෙලවර කරන්න පුළුවන්. ඒක අපිට තනියම කරන්න බෑ. ගිහියොත් ඉන්න ඕනේ. ගියහන තනියම කරන්න බෑ. පැවිද්දොත් ඉන්න ඕනේ. ඒකට ආකල්ප සම්පත්තියක් ඕන. ඉතින් මේක පෙන්නනවා මේ ලෝකේ පහළ වෙච්ච ධර්මිෂ්ඨම රජුරෝ බව මුළු ලෝකෙම පිළිගන්නේ. ධර්මාශෝක රජුරවන්ට හේතුුනේ අර සංයමයක් නැතුව කෑම කන එකත් නිග්‍රෝ සාමණේර ඇතුළු මේ දෙනමගේ ආහාර ගැනීමයි. ඉතින් ඒක නිසා ඒකෙදී ඒ ආකල්ප සම්පත්තිය නිසා රජ කෙනෙක් හැරෙනවා. ඒක වෙන්න ඒ නිග්‍රෝ සාමණේර සහ උන්වහන්සේගේ ගුරු ආමතුරු තුල කලින්ම ඇති කළ තිබුණා. මොකද අපි පැවිද්දෝ දන්නවා සේකියාබද 30ක් අපට උගන්වනවා දාන ගන්න එක විතරක්. ඒක උගන්වන්නේ අපිව ගිහියෙ ඉඳ ඇති. සිවුර දෙන්න ඉස්සරලා කටපාඩම් කරනවා. දාන ගන්නකොට මේ මේ ටික තියෙනවා. සිවුර අඳිනකොට මේ මේ ටික තියෙන්න ඕනේ. බණක් කියනකොට මේ මේ ටික තියෙන්න ඕනේ කියලා ගිහි කාලෙම උගන්වනවා. මොකද ඒ ටික තමයි ආකල්ප සම්පත්තිය. වැවිද්දා වුණත්, උපසම්පදා වුණත්, මොකා වුණත් ඒ ආකල්පේ පවතින අපේ අඳින සිවුරේ හැටියට. අපි දාහනේ වළඳන ටික හැටියට. අපි ගමට ගිහිල්ලා හැසිරෙන ආකාරය. එහෙම නැත්නම් බණක් කියන ආකාරය. ඉතින් ඒක තුල කියන බණ මොක වුණත් කිය වෙන බණක් තියෙනවා. අන්න ඒ ආකල්ප සම්පත්තිය නැත්තම් මේ ශාසනය එහෙම පැතිරීමක් වෙන්නේ නැහැ. අනිත් එක ඒ දේ ඒ විදිහට කරන්ඩ ඒ ඒ ශ්‍රමණයා ඒ පැවිද්දා මේ පබ්බචිතයා ඒකට හික්මෙන් ඕනේ සික්කසාගරක වෙන්න ඕනේ. ඉතින් මේ බාහිර ඇවතුම් පැවතුම් එහෙම නැත්නම් ආකල්ප සම්පත්තිය. නමුත් මේක පිළිබඳව අටුවාවනම් ওই ටික විතරයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් පේනවා මේ හික්මීම කියන එක මේ සිවුරේ ආහාර ගැනීමේ ඇවතුම් පැවතුම් වලට වඩා මනස වැඩ කරන හැටි අරමුණක් හිතට එනකොට මනස වැඩ කරන හැටියේ විශාල පරිණාමයක් සිද්ධ වෙනවා පෘ탁ජනෙක් අසුතවත් පෘ탁ජනෙක ඉඳලා සීක පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් කියනකොට මනසේ ආකල්ප වෙනසක් ඇති වෙනවා මේක තමයි ඔය පරිණාමය කියලා කියන්නේ මේ පරිණාමය දැන් ඇන හිටලා තියෙනවා. අර අසුතවත් පෘථග්ජනයේ තන ඉඳලා ආර්ය ආර්ය ශ්‍රාවකෙක් එහෙම නැත්නම් සීක පුද්ගලෙක් බවට පත්වීම වෙන්නේ නෑ වෙන්න බෑ මේ කාලේ බෑ කියන එක අද බෞද්ධෝපවා මෝඩ තාලෙට උළුවේ තියාගෙන ඉන්නේ. ඒ විනාශ වෙන්න බෑ. ඒ මනුස්සයා ඒ මනුස්සයාම තමයි. ඒක බටහිරින් ආපු අදහසක් ඒකට කියනවා මේ අවුරුදු 6 පැන්නට පස්සේ ඒ මනුස්සයාගේ මානසික తত্ত্বය ස්ථාවර වෙනවා වෙනස් කරන්න බෑ. වෙනස් වෙනවා නම් අවුරුදු 6ට ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ මනුස්සයා රාග චරිතයක් නම් රාගම තමයි. ද්වේෂය දන්නේ නැහැ ද්වේෂයම තමයි මේක වෙනස් කරන්න බෑ. මේක හાર્ඩ් වයර් සර්කිට් එකක් කියලා තමයි බටහිර ස්නායු විද්‍යාව උගන්වන්නේ. ඒක අද ලංකාවේ හැම බෞද්ධයෙක්ම පිළි අරගෙන කොහොම පිළිගන්නවද කියන්න බෑ. හැබැයි කොහොම හරි මේ தත්ත්වයට අපි වැටලා ඉවරයි. නමුත් පසුගිය අවුරුදු 30 ඇතුළත ස්නායු වෛද්‍ය විද්‍යාවේ පෙන්වලා දුන්නා නියුරෝප්ලාස්ටිසිටි කියලා මේ මනස විනාශ කරන්න පුළුවන් කියලා. යම් යම් ක්‍රමවලින් මේ රාගමනසක් විරාගමනසක් කරන්න පුළුවන්. ද්වේෂමනසක් මෛත්‍රී මනසක් කරන්න පුළුවන්. නිදිමත මනසක් අවදි මනසක් කරන්න පුළුවන්. ඒ වෙනස කරන්න පුළුවන් බව වෛද්‍ය විද්‍යාවෙන් තෝරන තෙක් කිව්වේ මේක දේව නිර්මාණයක්. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න හදනවා නම් දෙවියන් ආශිර්වාද විරුද්ධ යනවා. මේක දෙවියන් ආංශේ කියලා තියෙන්නේ නළලේ කොටලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් ඒ මත තමයි ওই බටහිර බටහිර මානසික විද්‍යාව කියන පචේ සම්පූර්ණයෙන්ම ගොඩ නැගිලා අද වෙනකමුත් යන්නේ ඒක මත. නමුත් ওই විද්‍යාව කියන එක හරහා පෙන්ලා දුන්නා මේක ප්ලාස්ටික් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. අද ඒක ගින්නි ගන්න අදහසක් Tamanට ඕනේ නම් වෙනස් වෙන්න පුළුවන්. මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරනවා කියන්නේ සීක. සීක කියන්නේ හික්මෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ශික්ෂාපදයක් ගන්න හික්මෙන්න පුළුවන්. ඒ හික්මීම අනුව එයාගේ කායික වාචසික මානසික ක්‍රියාවලිය අතර වෙනසක් සිද්ධ වෙනවා. මේකට තමයි අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝ කියලා කියන්නේ. එහෙම නැතුව මම මෙහෙමයි මං කාලකන්ණියා මට මොනවක්වත් කරන්න බෑ කියලා අපි එක්ක හීනමානක තද්ද වෙලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් නෑ නෑ මම මට ඕන දෙයක් කරන්න පුළුවන්. මම ඇවිල්ලා අවල් දෙය තියෙනවා අවල් දෙය තියෙනවා කියලා අදිමානෙන් ජීවත් වෙනවා. මේකේ අනිත්‍ය භාවය. මේ හීනමානෙ අදිමානට යන්න පුළුවන්. අදිමානෙ හීනමානට යන්න පුළුවන්. මෙන්න මේ වෙනස මනසක් වශයෙන් තියෙන්නේ මිනිස්යාගේ පමණයි. තිරසනෙකුගේ නෑ, ප්‍රේතයෙක්ගේ නෑ, යක්ෂයෙක්ගේ නෑ, දෙවියෙකුගේ නෑ, බ්‍රහ්මෙක් බෑ. ඒක හරියටම හිර වෙලා තියෙන්නේ. ඔක්කොම සාජාසයත් එක්ක රාමු වෙලා තියෙන්නේ. මනුස්ස මනස වෙනස් කරන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඊට පස්සේ අපි ඒකට බැහැ ගන්න ඕනේ. අපි ඒක පරිශන කරන්න ඕනේ. මෙන්න මේ මනසක් එහෙම නැත්නම් වාචසික ක්‍රියාවක් කායික ක්‍රියාවක් වෙනස් වෙනවද මගේ කියන එක දැනගන්න ප්‍රත්‍යක්ෂණය තමයි එකම දේ. අල්ලපු ගෙදරින් අහලා බෑ. පේන බල්ල බෑ. මා තුල මට ප්‍රත්‍යක්ෂ කළ හැකි වෙනසක් ඇති වෙනවද කියලා උන් ඔච්චර තමයි විපස්සනා කියන්නේ. විපස්සනාදී මම උත්සාහ කරලා බලනවා මේ කෙටි කාලයක් ඇතුළත මම මේ කරන දේ මට වෙනසක් පරිණාමයක් විපරිණාමයක් රූපාන්තරණයක් අභිවෘද්ධියක් ජීවණයක් සිද්ධ වෙනවද කියලා. ඉතින් ඒ දේ කරලා කොච්චර කාලයක් කරනද මේක තේරුම් ගන්න කියන එක සරුවචනසේ සතිපට්ඨාන සූත්‍රයේ කියනවා අවුරුදු 7කින් පැහැදිලිවම මම කියනවා මේ ටික කරනවා නම් අනාගාමි වෙනවා සතිවා උපාදිශේෂේ අනාගමතා ඒ පාදිශේෂ නැත්නම් රහත් වෙනවා කියලා. ඉතින් මම 77 78 විතර ඒ නිල්ලඹ යන කාලේ මට හිතෙනපු දොස්තර මහත්තයෙක් කිව්වා මේක බොහොම සීරුවෙන් හෙව්වා. කියන්නේ බුද්ධ ධර්ම අධ්‍යාපනයක් මට තිබුණේ නෑ. ඒව අපි නතර කරා මේ විද්‍යාව ගන්නන්න ගිහිල්ලා. ඒව ඒව කරන්නේ කලා කට්ටිය. අපි නෑ අපි ඇවිල්ලා ඉහළ පළයන් තිය කට්ටිය අපි විද්‍යාව ඉතින් ඒ නිසා අරව පහත් කළ සැලකුවා අපි. නමුත් මේ මහත්ය මට කතා කළේ ඒක හොඳටම දක්ෂම මොලයක්. කිව්ව බුද්ධජානක මෙහෙම එකක් කියලා තියෙන ඕනේ නම් වෙනස් වෙන්න පුළුවන් කියලා. වෙනස් කරන්න පුළුවන් හත් අවුරුද්දකින් කියලා. ඊටසේ මං කව ස්වාමීන් මේ මහත්යෝ එහෙම නැති මූලික සුසුකම් තියෙන්න eBay. හරියටම හරිනවා හත් හත් අවුරුද්දේ. නෑ එහෙම එක්කුත් නෑ. මොකද වෙන්න බෑ. හරියටම හත් අවුරුද්දෙන් යනවනම් මූලික සුසුකම් තියෙනවා. මාත් බැලුවා නෑ. හොයන්න බෑ. එහෙම එකක් නෑ. පස්සේ එතන ආහඳු කෙනෙක් කාට කිලි කිව්වා ස්වාමීන් වහන්සේ මේ හත් අවුරුද්දකින් අනාගාමී වෙනවා ෂුවර්. එහෙමනම් ඕක පටන් ගන්න මොකද සුසුකම? එහෙම එකක් නැහැ කිව්වා. මම කිව්වා එහෙනම් මේක පටයක්. වෙන්න බෑ. ඉතින් මේක හොය ඔයා හොය දිගට යනකොට තමයි මේ නිසරණ වනේ මම නතර උනේ. මොකද මෙහෙ ලියපු පොත් දෙකක ලියලා තිබුණා. මේක කෙරුවොත් වෙනසක් ඇති වෙනවා කියලා. ඉතින් වෙනස ඇති වෙන හැටි ලොකු ආම්තුරු මට කියලා දෙයිද? කණ්ණාඩියක් ඉස්සරහට ගියම් මට තේරෙයිද? එහෙම නැත්නම් ගඳේ වෙනසක් වෙයිද? මොනවත් වෙනසක් වෙන එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ Tamanට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අන්නේ ප්‍රත්‍යක්ෂණයක් සඳහා උරගා බැලීමක් සඳහා පනා අපිට දැකීමක් සඳහා අපි මේ දවස් 10ක කරන භාවනාවේදී කොතනදීද අපට මේ වාගේ වෙනසක් දැන් වෙන්න පටන් ගත්තා කියන එක Tamanටම අවබෝධ වුණේ නැත්තම් මේ කුසල ඡන්දේ කියන එක සද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙලා අපි මේ වගේ විශාල ව්‍යාපාරයක් කෙරුවා. මේ කුසල ඡන්දය කියන එක අදිමොක්ක චෛතසිකයක් බවට. Taman යන ගමනේ පෙරමග ලකුණක් බවටපත් වෙන්නේ මේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. මාතුල වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම සඳහා මෙතනින් පටන් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අනුග්‍රහ කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි ඒ ඒ ඒ ඉර නගින්න ඉස්සලා අරුණ නගින්න මයි ළඟ ඒ ඉර නගිල්ල කෝක වෙතත් අරුණ නගින ලකුණු තියෙනවද කියන එක තමයි අපි මේ සුත්තමේ වශයෙන් අහලා භාවනා වශයෙන් කරලා සාකච්ඡා වශයෙන් කමඨාන් වார்த்தාව ලියනකොට ඒ Taman තුල සිදුවෙන එක කමඨාන් වார்த்தාව අහගෙන ඉන්න කෙනා තුලත් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මම මේ දවසේ දේශනාව පාවිච්චි කරන්න යන්නේ මේක කොහොමද වෙන්නේ? මොකද්ද මේක දැනෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක සම්බන්ධව ඊටාම වැදගත් සූත්‍රයක් තියෙනවා මේ කියන කතාවට සාධක සූත්‍රයක් වශයෙන් සබ්බදම්ම මූලපරියාය සූත්‍රය. ඒක මජ්ක්‍ධිමනිකායි ඉස්ලාම් වගේ තියෙන එක කටුවාචාරින් වහන්සේ ටිකක් හැලෝල් මං හෙල්ලුම් කාලා තියෙන සූත්‍රයක් කවුරුත් ඒකට අත තියලත් නැහැ. මොකද ඒ තරම්ම සියලු ධර්මයන්ගේ මූල වින්‍යාසයේ විස්තර දෙනවා ඒකේ. ඒකේ පෙන්නනවා සරුවචන් වහන්සේගේ සරුඤ්‍යතා ඥාණේ මේ ආකල්ප වෙනස් වීම අසුතවත් ප්‍රත්‍යඥයාගේ ඉඳලා රහතන් වහන්සේ නමක් සරුවච්චන් වහන්සේ නමක් වෙනකොට මට්ටම් හතරක් පෙන්වනවා. ඉතින් ඒ නිසා අපිට ලේසි අඩු ගානේ ඔය කියන මුල්ම මට්ටමේ වෙනසක්වත් අපේ තුල සිද්ධ වෙනවද? ඒ මට්ටම් වෙනස් වෙන බව පෙන්වන්න උපමාන 24ක් සරුවච්චන්සේ ගන්න. එනිකන මේක පිළිබඳව ආකල්පේ මෙහෙම තිබිලා මෙහෙම වෙනවා. මේක පිළිබඳ ආකල්පේ මෙහෙම තිබුණා මෙහෙම වෙනවායි කියලා. ඒක සඳහා ඉස්ලාම් පටන් ගන්න පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන් පිළිබඳව බුදුබණක් නාපු අසෘතත් පෘතජ්ජනය ක්‍රියා කරන්නේ මෙහෙමයි. එහෙනම් ලෝක ලෝකයාගේ ලෝක දෘෂ්ටිය මෙහෙමයි කියලා බුදුචානන් වහන්සේ තමන් වහන්සේ පාරමිතා පුරන කාලේ කිසිම ඥානයක් සාක්ෂාත් කරගත්තේ නැති වෙලාවේ ලෝකෙදී ආ බලපු හැටි උන්වහන්සේට අදත් බලන්න පුළුවන්. එතකොට වෙන්න ඉස්ලාම පන්තිය දුගන්නන්නේ ඉස්ලාම වාටිය දුගන්නන්නේ ඉස්ලාම වැටිය උගන්නන්නේ අස්වත් පුදෙන පටවිදියා බලන්නේ කොහොමද ආපෝදියා තේජෝ වායෝ භූත දේව බ්‍රහ්ම ප්‍රජාපති ආබස්සර ආදි වශයෙන් දිග්ගට විස්තර කරගෙන යනවා විස්තර කරලා ගිහිල්ලා අරූප ධ්‍යාන ඊට පස්සේ ditta sutta muta විඤ්ඤාත ඊට පස්සේ සබ්බ ඊට පස්සේ නිවන දක්වා දිග්ගටෝම විස්තර කරනවා මේ ලෝකේ තියෙන සංසිද්ධි 24ක් අරගෙන මේ ආකල්ප වෙනස් වෙන හැටි. ඉතින් ඇත්තටම මේ දවස්වල බ්‍රහස්පතින්දා නිස්සාරණමනේ උඩදී අපි රැස් වෙනවා ධර්මදේශනාවට ඒකට අරගෙන තියෙන ওই සූත්‍රය. ඉතින් ඒ සූත්‍රයේ දැනටමත් මම හිතන්නේ දේශනා 15ක් විතර කරලා තිනවා. මේ අසුතවත් පුත්‍ජජනයේ හැසිරීම කොහොමද කියලා ටිකක් විස්තර සහිතව කරනවා. දැන් අපි කරන්නේ මේ සීක පැත්ත. දැන් මේ දස ධම්ම සූත්‍රයේ තියෙන්නේ සීක පුද්ගලයාකට අසුතත් පුතඥෙක් කියලා සීක පුද්ගලෙක් බාටපත් වෙනකොට මේ එක එකක් විශ්ේ අපේ ආකල්ප වෙනස් වෙන හැටි. දැන් ඉතින් අද මේ කරන්න හදන්නේ ඒ ටික ඔක්කොම එක පැයෙන් කියලා කරන්න හදන. ඒක නිසා සීග්‍රයෙන් යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ විස්තර වශයෙන් කරන එක ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ඒ උදාහ කරන මේකේ විස්තර දැනගන්න පුළුවන්. එතකොට මීට වැඩිය ටිකක් ඒකේ හේතු කරුණු සාධක සූත්‍ර ගැන දක්වනවා. ඒකදී සරුවචනාංශයේ ඉස්සල්ලාම පෙන්වන්නේ ඒක සරුවචනාංශයේ දේශනා විලාසයක්. මේ කාටත් තේරෙන අසුතවත් පුදජනය කියලා කියන්නේ අන්ධ පෘ탁ඥය. බුදු කෙනෙක් දැකලා නැහැ. බුදුබණක් අහලා නැහැ. බුදුබණේ හැසිරෙලා නැහැ. සත්පුරුෂයෙක් දැකලා නැහැ සත්පුරුෂ ධර්මයක් අහලා නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැහැ. ඒ කෙනාට බුදුසසුන කියන අන්ධ පෘථග්ජනයයි කියන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වීදියේ ඉන්න වැඩ කරන මිනිස්සු ඒකට බුදුහාමරෝ හිටියත් එකයි නැතත් එකයි කයක් හරි හම්බ කරගන්න බලනවා මිසක්කා. ඒගොල්ලන් මේ සාසනික ආලෝකයක් ලැබිලා නැහැ. අන්න එවැනි කෙනා හඳුන්ලා දෙනවා පසු කාලීන අටුවාචාන් වහන්සේලා මෙතන අසුතත් පුතජන කියන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නොඇසු නොවිරු පෘ탁ජන පුද්ගලයා. ඒකට අටුවාචාරින් වහන්සේලා අඳුල්ලා දෙනවා ඒ අතරතුර කොටස් දෙකක් ඉන්නවා එකක් අන්ධ පෘ탁ජනය අනිත් එක කල්යාණ සත්පුරුෂයයි කියලා. අන්ධ පෘ탁ජනය කියන්නේ ඒක නැති ඒක අරහින්මයි කවදාකවත් බුදු කෙනෙක් ගාට යන්නෙත් නැහැ බණක් අහන්නෙත් නැහැ බුදුරුන්ගේ හික්මීමක් ගන්නෙත් නැහැ. සත්පුරුෂෙක් ගාට යන්නෙත් නැහැ සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැහැ හික්මීමක් කරලත් නැහැ. උප්පත්තිත් එහෙමයි පවතින්නෙත් එහෙමයි මේ පරිලෝ යන්නෙත් එහෙමයි. නමුත් තව පිරිසක් ඉන්නවා කල්යාණ සත්පුරුෂයෝ මේක අහලා බුදු කෙනෙක් කියලා කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ මේ ධර්මයක් කියන එකක් දේශනා කරනවා. ඒ අනුව ඇතින සංඝ පිරිසක් ඉන්නවා. ඒකට විනයක් තියෙනවා. මට කොච්චරක් ඒකට විනයගරුක වෙන්න පුළුවන්ද කියලා ආර්යයන් වහන්සේ දැකලා ආර්යයන් වහන්සේ ධර්මයේ අහලා ආර්ය විනය හැසිරিলা. සත්පුරුෂයෝ දැකලා සත්පුරුෂ ධර්මයේ අහලා සත්පුරුෂ විනය හැසිරিলা. මේ පිරිසට අටුවාවේ පෙන්වන්නේ මෙයා සීක පුද්ගලෙක් කියලා. ඉතින් සීක පුද්ගලෙක් කියනකොටත් අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි සෝවාන් කියන එක. අඩුම ගානේ සෝවාන් කියන එක. එතකොට මේ අසුතවත් පුතඥයාගේ ඉඳලා මේ සීක පුද්ගලෙක් බාට වෙනකොට ඇත්තටම නිවන් දැකලාද? නැත්නම් ආර්යයන් වහන්සේ නමක්ද කියන එක ඔය භාවනා ක්‍රම ඉදිරිපත් කරන ගුරුවරුන්ට ප්‍රධාන ප්‍රශ්නයි. මේ කියන සත්කල්යාණ සත්පුරුෂයා ආර්යයන් වහන්සේ නමක්ද? එහෙම නැත්නම් තාම සම්මත කමිට ආර්යත්ව පතර නැද්ද කියලා. එන්නේකදී මෙන්න මෙහෙම දෙයක් ඒ ආචාර්යවරු ගෙනහැර දක්වනවා. යම් කිසි කෙනෙක් බුදුන් සන්න ගියා නම් එයා ආර්යයි කියලා. මේක අද ලංකාවේ තියෙන මත අතර විශාල මත ගැටුම් ඇති වෙන්න හේතු වෙලා තියෙනවා. ඒකට හේතුව දැන් අපි භාවනා කරන අපි ගිහි ඉන්නවා පැවිදි ඉන්නවා මේ වගේ උත්සාහයක් කරන කෙනා වැටෙන්නේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් විදියටද එහෙම නැත්නම් අසුතවත් පෘථග්ජනෙක් විදියටද කියලා බැලුවොත් අපි සෑහෙන ආයෝජනයක් කරලා තිනවා මේ වෙනකොට අසුතවත් පෘථග්ජනෙ අපි බණ ටිකක් අහලා තියෙනවා ඒ බණවල තියෙන බුදු කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා බණත් යම් ප්‍රමාණයක් අහලා අපි උත්සාහයක් කරන් තියෙනවා හික්මෙන් සත්පුරුෂය ඇසුරට කැමැති, සත්පුරුෂ ධර්මයට කැමැති යන උත්සාහයක් කරන් තියෙනවා. මේ පුද්ගලයා සෝවාන් මාර්ගස්තයේද නැද්ද කියන ප්‍රශ්නේ අටුවාව ටිකක් ප්‍රවේශන් සහිතව කරන්නේ අටුවාව පිළිගන්නේ පච්චේ පරිග්ගහ ඥානෙ ලැබපු කෙනා තමයි චුල්ලසෝතාපන්න තත්වයකටපත් වෙනවා කියලා කියන්නේ සෝතාපන්න ලාවට සෝතාපන්න කියන එක. එතකොට මහාශීසයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් සීල ශික්ෂාට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාට ගියා නම් එයා සෝවාන් මාර්ගස්ථයි. හැබැයි මාර්ගේ කෙලවර කළා නෑ. මාර්ගය කියන්නේ දිග ගමනක්. ඒකට බැහැගත්ත කට්ටිය. ඉතින් එයා මාර්ගස්ත නම් එයා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයට ඇතුල් වෙනවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයයි කියලා කියන්නේ සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්ත. සකදාගාමී මාර්ගස්ත සකදාගාමී පලස්ත. අනාගාමි මාර්ගස්ත අනාගාමි පලස්ත. ආර්යත් මාර්ගස්ත අනියත් පල. එතකොට සෝපාන් මාර්ගස්තෙක් වශයෙන් අපි අඳුර ගන්න කැමතිද නැද්ද කියන එක මතිමතාන්තර කෝක වෙතත් අපි අපිගේ පපුවට තට්ටු කරලා ඇහුවොත් අපි මේ රට්ටු රවට්ටන්න සිවුර පෙරවගෙන ඉන්නවද? නැත්නම් මේ සිවුර පෙරව ගත්තේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉදිරියට යන්නද? දවසේ කොච්චර වෙලා අපි ඒකට ගත කරනවද කියලා බලනකොට ඒකේ වැඩෙනවා නම් එන්නේ එන්නේ සීලේ වැඩිවීමක් එන්නේ එන්නේ සමාධිය වැඩිවීමක් එන්නේ එන්නේ ප්‍රඥා වැඩිවීමක් කරනවා නම් අපි මේ ගමනේ තමයි ඉන්නේ. එහෙම ඉන්නේ කනට පුදුමාකාර සතුටක් ඇති වෙන මේ අවුරුදු 2600ක් පරණ සාසනයක අපිට වලිගේ කොණක් අහුවෙලා තියෙන අපි යනවා. අපි වැටි වැටි යනවායි කියලා. මෙන්න මෙතෙන්දී ඇති වෙන මේ ආත්ම ශක්තිය මේ ඇති වෙන මේ ප්‍රමෝදයේ විතරමයි අපේ ඉදිරි ගමනට බලපාන. කොච්චර ත්‍රිපිටකේ ඉගෙන තිබුණත් කොච්චර විනය කරුණත් කොච්චර වයසට ගිහිල්ලා තිබුණත් කොච්චර හිසියෝ හිටියත් තමන්ට විශ්වාස නැත්තම් මේ යන පාරේ මගේ දියුණුවක් තියෙනවා මං ඉන්නේ පාරේ කියලා. එයා ඉතින් අන්ධකාරයේ ගමන් කරන ගමනක් තියෙනවා. එimhe යනකොට තමන්ට වැටහෙනවා නම් මම මේක තියනවා විතරක් නෙමෙයි විශ්වාසෙ මම මේක තව දියුණු පවණු කරන්න අනුග්‍රහ කරනවා. ඒ වගේ ඉන්න කය ඇසුරු කරනවා. ආදි වශයෙන් යනවා නම් යෝජනා කරන්න පුළුවන් ඉස්තර වේද නැද්දන්නේ. ඒ හැම කෙනෙක්ම සෝවාන් මාර්ගස්තයි. එයාට කට්ට හොදලා සේකයි කියලා කියන්න පුළුවන්. එයාට කට්ට හොදලා කල්යාණ සත්පුරුෂෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක දුන්නට බාරගන්න ඉතාම කලාතුරකින් කෙනෙක්. හැම කෙනෙක්ම සෝවාන් මාර්ගස්තයි කියලා. ඉතින් ඒකට උඟව දෙනෙක් කියනවා මේ සෝවාන් සාතික දෙන්න හදනවා. අපිට මේ කිසිම ගුණයක් නැතුව මේ අපිට ඇවිල්ලිවල වටවන්න හදනවා කියලා නෑ මං කියන්නේ එහෙම කාටවත් සාතික දීලා ඇති වැඩක් නෑ මේ සාසනය ඒක Taman තුල තියෙන විශ්වාසය. නමුත් මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයා බෙදනකොට සෝවාන් මාර්ගස්ත්‍යත් වැටෙන්නේ ආර්ය පුද්ගලෙක් විදියට. කොතනින්ද පටන් ගන්නද? ඒකට කරුණු කරුණු දක්වන කියනවා කියනවා යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිච්ඡanti අපාය භුවින් කියලා. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් එයා ඊට පස්සේ අපාය යන්නේ නැහැ. කොච්චර දුරට අපි බුදුන් දවසකට සිහි කරනවාද? කොච්චර වෙලාවක් අපි දවසේ ඒ ඒ ත්‍රිවිධ ශික්ෂාවෙන් ගත කරනවාද? සරණ ගියත් ඇති. නමුත් ඒක සරණ යෑම මේ gedara ගෙදරක පිටින් තීන්ත ගන්නවා වගේ තීන්ත ගාලා තියෙන එකක්ද නැත්නම් ඇත්තටම ಗುಣ විශේෂයක් වෙලා තියෙනවද කියන එක තම තමන් තමයි දන්නේ. ඒක නිසා අපි මේ දේශනාවට පසුබිම සකස් කරනකොට කියනවා යම් කිසි කෙනෙක් සංසාර බය දැකලා තියෙනවනම් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරලා තියෙනවනම් ඒ කෙනා මාර්ගස්තයි. එයාට ඒක සාතික වෙන්නේ එnde end end end සීලෙ වැඩෙන බවට සමාධිය වැඩෙන බවට ප්‍රඥාව වෙන බවට ලාවට හරි දැනෙනවා නම් ඒ දිහාවට තල්ලු කරගෙන යනවා නම් යෝජනා කරන එකනත් හරි ස්ථිර කරන එකනත් හරි අන්න එහෙම කෙනයි එහෙම නොවෙන කෙනයි අතර පටවි ධාතුව වැඩ කරන්නේ කොහොමද කියලා එහෙම දෙගොල්ලක් වෙන් කරලා පටවි ධාතුව දිහා මේ දෙගොල්ල බලන හැටි අශ්‍රෝතත් පුතඥය කොහොමද පටවි ධාතුව දිහා බලන්නේ සුතවත් අරිය ශාවකයා පටවි ධාතුව බලන්නේ. අන්න ඒකෙදී අසුතවත් පෘතජ්ජනය බලන එක බුදුචානන් කියනවා මෙහෙමයි වෙන්නේ. ලෝකෙ මෙහෙමයි වෙන්නේ. මමත් කිරුවේ එහෙමයි. එතන තමයි මාත් ආවේ. කිංගන පටවින් පටවිතෝ සංජානාති. යා කරන්නේ පටවිය පටවි වශයෙන් හඳුනා ගන්න. හඳුනායි. පටවියම් පටවින් පටවිතෝ සංජිත්වා පටවින් මඤ්ඤති. ඉතී ඒ ඉදමක් ගැන පෘථුවිය ගැන බීම ගැන හංගීමක් ඇති කරන හැඳිනීමක් ඇති කරන එක මඤ්ඤණා කරනවා මම ඉදම් හිවි වැවිලිකාරයෙක් අනිත් එක්කනට ඉඩමක් නැහැ මම ඇවිල්ලා ගංකාරයෙක් අර ගොල්ලන්ට එහෙම නැහැ ඒගොල්ලෝ කුලීවල් වල ඉන්න කට්ටිය කියලා අර පෘථිවිය පිළිබඳව පාඨවිය පිළිබඳව මඤ්ඤණා කරනවා ඒ මඤ්ඤණා කරනකොට යා තණ්හා වශයෙන්මුත් ගන්නවා මං ඉඩම් හිමියෙක් හරියට ඉඩක් නැහැ එහෙම නැත්නම් මට ඉඩක් නැහැ. අනේ මං කාලකන්ණියෙක්. මං කවදා හරි ඉඩමක් ගන්න ඕනේ. ඒකෝර තමයි මම මිනිස්සෙක් වෙන්නේ කියලා ඉඩම පිළිබඳව පටවි පිළිබඳ හැඳිනීමෙන් මඤ්ඤණා කරනවා. තණ්හාවෙන් මඤ්ඤණා කරනවා, ditthියෙන් මඤ්ඤණා කරනවා, මාන්නෙන් මඤ්ඤණා කරනවා. ඊට පස්සේ පටවියා මඤ්ඤති. ඒ පෘථුවියෙන් අවදි විභක්තියට දාලා පෘථුවියෙහි මම ඉන්නේ උඩ රට පළාතේ. මම ඉන්නේ පාත රට පළාතේ. මම ඉන්නේ ගොඩ ඉඩම් වල. මම ඉන්නේ මඩ ඉඩම් වල. මම ඉන්නේ මුහුදේ. ආදිවාසී මේ පෘථුවියෙන් තමන් ඉන්න තැනින් තමන් යම් යම් තාන්න මාන්න ලබා ගන්න, ඒකල නම්බුකාරක ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් පටවිය පෘථුවියෙන් මඤ්ඤණා කරනවා. ඊට පස්සේ පටවින් මේජි මඤ්ඤති මේ ඉඩම මගේ කියලා හිතා ගන්න. මේක දුරදිග ගියාට පස්සේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනකොට මේ ඉඩම මගේ කියලා හිතා ගන්නවා. පඩවෙන් අභිනන්දති. ඊට පස්සේ මේ පෘථිවිය බොන මේ පෘථිවිය හඳ සරුපාරය තරුසාර එකක්. මේක නිකම්ම කිසි තේරුමක් නැති මුඩු ඉඩමක්. මේක වතුරට යට වෙනවා මේක යට වෙන්නේ ආදි වශයෙන් ඒක මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. ඉන්නේ පෘථිවිය අල්ලාගෙන පෘථිවියේ කතන්දර ගොතනවා නඩු කියනවා ඉඩම් නඩු වලට යනවා සාක්කි දෙනවා බොරු සාක්කි ලියනවා වැටකඩලු වෙනස් කරනවා පෘථිවිය නිසා নানা ආකාර දේවල් යති කරනවා. සත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන වෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන සත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන. අද පැලෙයිනි මැඩට ඇයි අද එන කොටාගෙන මේ සහෝදරය අතර. ඉතින් පන්තල් වලත් ඔච්චරයි, පල්ලි වලත් ඔච්චරයි, ගෙවල් වලත් ඔච්චරයි මේ පාටවිය නිසා ආහා විහාර සහ නින්දගම් පනත කියලා ලංකාවේ පනතක් තියෙනවා. මේක නින්දගමට ගිහිලා තියෙන ඒ නිකායට ඒ හාමුදුරන්. මේක විහාර. ඉතින් ඊට පස්සේ ඒකට කවුරු හරි අත තිබ්බොත් එහෙම අලි ගෝරියයි. මොකද මේ පටවියේ මඤ්ඤණා කරන ක්‍රමේ. ඉතින් ඒක මේක අපිට තේරෙනවනේ අපි ගත කරන ජීවිතයේ අපේ ජීවිතයේ අපිට ලැබිලා තියෙන නම්බුකාරකම් වලට ආඩම්බරකම් වලට කොච්චර මේ පාඨවි කියලා අපි අල්ලගෙන තියෙන එක බලපාලා තියෙනවද කියලා. ඉතින් මේකට කියනවා අසුතවත් පුතඥයෙක්. ඊට පස්සේ ඒක අභිනන්දනය කරනවා. මම ඉඩම් හිවියෙක් මට මේක තියෙනවා මම මැරුණොත් මගේ දරුවට දෙන්න දෙයක් කියලා එකක් තියෙනවා. මට මැරුණා වල්ලන්න දෙයක් තියෙනවා. මට ඉඩම් තියෙනවා. ඉතින් ඒක මඤ්ඤණා කර කර මඤ්ඤණා කර කර ඉන්නවා. ඒ මඤ්ඤණා කියන වචනය මේ මේ කොහෙදෝ තියෙන එකක්. අල්ලගෙන ඉතින් කතන්දර ගොතනවා. ඉතින් වැල්වට අරන් කියවනවා. ඉතින් හිත දොඩමලු වෙනවා. දිගින් දිගට දොඩමලු වෙනවා. වෙන කෙනෙක් කිව්වොත් එimhe ඔයාට තිබ්බට ඔය ඉඩම කැලක් මටත් අයිති කියලා. එයින් කැත්ත ගන්නවා, පොල්ල ගන්නවා, තෝ තෝ වරපල කියන ගා ගන්නවා, බැන ගන්නවා. ඒ අර මඤ්ඤනා කියන පුංචි වචනෙන් වැඩේ පටන් ගත්තට පස්සේ ඔක වචන වලට හැරෙනවා. ක්‍රියාවට හැරෙනවා. ඊට පස්සේ දේශ සීමා අරගල කඩු හෙල කිනිසි අරගෙන යුද්ධ මේ භූපති කියන නම තමයි රජුරවන්න දෙන්නේ. රජුරන්ගේ එකම වැඩේ දේශ පාලනය. දේශය තමයි ප්‍රශ්නේ. ඒ දේශය මේ විදිහට द्वේෂයක් බවටපත් වෙන්න හේතුව මේ පටවිය මඤ්ඤණා කිරීම. මේ විදිහට පටවිය මඤ්ඤණා කරන්ඩ සංඥානනය කරන්න ඕනේ කියලා හඳුනා ගන්න ඕනේ. ඉද මෙන් ඉද මෙහි ඉදම නැත්නම් මගේ ඉඩම කියන තත්ත්වර කියලා අන්තිමට මමයා ඉඩමත් එක්ක අඳුනා ගන්න මට්ටමට යනවා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ පොතේ මේ ශිෂ්‍යානු ශිෂ්‍ය પરම්පරාවට යනසේ විහාර විහාරගම් පවරා නොගත යුතුයි. යෝගාශ්‍රම සංස්ථාවේ විහාරාධිපති තනතුරුපත් කිරීමක් නැත. එහෙමපත් කෙරුවා නම් ඒ ශිෂ්‍යයාට සිද්ධ වෙනවනේ දැන් මේ પરම්පරාව ගෙනියන්නේ. මම ඔය නිල්ලඹ ගොඩක් භාවනාවට ගියේ තියෙන අර හලාකෝ මත තමයි හැදුවේ. එයාගේ කෝපි වත්තේ තමයි ඔක තියෙන්නේ. ඉතින් එයා කියනවා මම ට්‍රිනිටි කොලෙජ් එකේ ඉගෙන ගත්තේ. ඉතින් මං ඉස්කෝලේ නිවාඩු ඉන්න කාලේ වත්තට යනවා. වතු හිමිකාරෙක්. ඉතින් එදාට දවසක් ගියාට පස්සේ හෙට ළමයා ඉස්කෝලේ ඉවරලා නිවාඩු ඉවරලා ඉස්කෝලේ යන දවසේ කියලා හාමුදුරුවෝ කෙනෙක් වඩම්මවල. වඩම්මලා බණ කිව්වලු. පුංචි කොල්ල කාලේ. ඉතින් දැක්කලු මේ හාම්සෝ මුර කොඩි සේසත් දාගෙන පාවට එලාගෙන පෙට්‍රෝල් ලාම්පු අල්ලගෙන පන්දම් පත්තු කරන ඇවිල්ලා බොහොම ත්‍රි විභූතියෙන් වාඩි වෙලා බණක් කියලා ගියාලු. දැන් මේ ළමයා යනවට සෙත් පතන්. බහුවෙන්ද ඇඳුම් ඇඳගත්ත පස්සේ තාත්තා අම්මා කතා කරලා කිව්වලු උඹ දැන් ගිහිල්ලා හාම්සෝ වැඳලා වරින්. දැන් යන්නයි හදන්නේ ඉස්කෝලේ යන්න හදන්නේ. ඉතින් ගියාලු වන්නකොට හතර ඇඳපු පන්සලක්. ඇතුලේ කවුරු හරි ඉන්න වගේ තේරෙනවලු තට්ටු කරාට කැහැරුවාට කවුරුත් නැතිලු. කියලාලු සද්දයක් නැහැ. හිටියලිට ඇතුලේ ඉන්න වගේ තේරෙනවා. ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා මම මේ හලාකෝ මාත්‍යාගේ පුතා කිව්වට පස්සේ ආ ළමයා පොඩ්ඩක් හිටපන් කියලා අර හාමුදුරු විජහාට ගෙට ගිහිල්ලා හොදාගෙන සිවුරකුත් ඇඳගෙන ආවලු ඒ අතේ පය හැම තැනම මඩලු. ඊට පස්සේ දැන් ඊයේ රෑ දැකපු හාමුදුරුවම තමයි මේ. හැබැයි ඒකට බොහොම ශ්‍රී විභූතියෙන් ඇවිල්ලා බණ කියනවා. දැන් බලනකොට මේ අහම්තු විශාල වැඩක් කර කර ඉඳලා මඩ ගාගෙන ඇවිල්ලා කතාවට පස්සේ කොළෝ හාමුදුරනේ මං අද යනවා. මේ අම්මා කියව වැඳලා යන්නයි කියලා. අනේ දරුවා බලපන් අපිට වෙලා තියෙන දේ මේ ඊයේ මේ අඳගොයියෝ වීගෙනක් දැම්මා. එව්වා එහෙම බැත. කාටුව පිටින් මඩ පෙඟිලා මම මේ මැද මිදුලට වෙලා සිවුර ගලවලා දාගෙන වේල වේල හිටියේ. කවුරුවක්වත් නැහැනේ මේව රකින්න. දැන් මේව රකින්න නැතුව කිරුවොත් එimhe සංඝ මේ මේ සද්දා දෙය විනිපාතයට වැටෙනවානේ මේක රකින්නත් එපාය. ඉතින් ඒකයි උඹ උඹට එනකොටම ඒතුළට එන්න බැරිුනේ කියලා කල්පනාකට මේ පොඩි එකා කල්පනා කරාලු. අනේ අම්මේ දැන් ඉතින් බලපන් දැන් මමත් ඉගෙන ගන්නවා. මටත් ඉඩම් හම්බ වෙනවා. දැන් මේක තමයි හම්බ වෙන්නේ. වීගෙනක් දුන්නාට පස්සේ වේලපන් අටුවට දාපන් රකපන් මැනපන් ඊට පස්සේ කල්පනා කරලු දැන් මේ මේ හාමුදුරන්ට බූදල් තියෙන නිසානේ මේ ප්‍රශ්නේ මං කවදාවත් මේ ඊට පස්සේ හාමුදුර කෙනෙකුට ඉස්තිර දීපල දෙන්නේ නැහැ. පවුනේ අප්පා මේ මේ වීපෙලන්න එපා හාමුදුරුවෝ. ආඳුරන තියෙන තම්බලා දෙන බතක් කන එකනේ. කියලා නිල්ලඹ හැදුවා. ඒකෙල්ලෙල බෝඩ් එකක් ගැහුවා. ගිහි භාවනා මධ්‍යස්ථාන කියලා හාමුදුරු කෙනෙකුට එන්නම දෙන්නේ මං යනකොට මම හිටියාගේ විධායක ලේකම් විදියට මා තාතක් ගිහි භාවනා මධ්‍යස්ථානයේ මම ඒක හරි කැතයි. භාවනා කරන්න ගියෝ විතරක් නෙවෙයි කියලා. වරින් වර තමයි හාමුදුරනේ ගිහි විතරයි එන්නේ. ඉතින් මම මේ කියන්න හදන්නේ මේ ඉඩම මගේ කියාගත්තට පස්සේ මේ සසර බයෙන් ගැලවීමට සංසාර දුක දන්න කෙනෙකුට ඒක රකින්න ගියාට පස්සේ එන වගකීම් භාරේ ඒකයි ලොකු සාංශ අපිට ලියලා තියෙන්නේ විහාර විහාරගම් නින්දගම් ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට යනසේ බාර ගන්න එපා. බාර ගැනීමක් මෙහි නැහැ. විහාරාධිපති තනතුරුපත් කිරීමකුත් නැහැ. මේ තමයි ලිව්ව හැටි දැන්න සංස්ථාවේ ඉව කරනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. කෙසේ නමුත් මේක තමයි සරුවචාන්සේ සඳහා කරන්නේ අසුතවත් පුත්‍ජඥයා මේ කියන්නේ පබ්බජිතෙක් නෙවෙයි. එයා මේ පටවිය පටවියෙන් පටවියෙහි සහ පටවිය මගේ කියන තැනට යනකම් මේ පෘථිවියත් එක්ක Taman හඳුනා ගන්න තැනට යන එක ඒක ක්‍රමයෙන් මේ නිකන් ගහක පැලවෙච්චි කොහොල් ඇටයක් වගේ පිලිලයක් වගේ බෝ වෙලා බෝ වෙලා බෝ වෙලා ගිහිල්ලා ගහ මරලා දාන. ඉස්සලා පණන් ගන්නකොට ඔක පේන්නේ නැහැ. කොහොල් ඇටයක් ගෑවයි කියලා ගහ මැරනොයි. ඕක ටිකක් අත්තක් මැරලා ගියාට මැරෙන්නේ නැහැ නේ කියලා. නමුත් මුළු ගහම මරනවා. අන්න ඒ වගේ මේ පෘථිවිය අල්ල ගන්නවා වගේම ආපෝ ධාතුවත් අල්ල ගන්න පුළුවන්. වතුරට රණ්ඩු කරලා රෝහිණී ජනපදයේ ඒ ශාක්‍ය කෝලිත වංශ දෙක මරාගත්තේ. දැන්ටත් ඒ වගේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. තේජෝ ධාතුවට වායෝ ධාතුවට අද වායෝ ධාතුව ගැන කිව්වොත් ප්‍රතිෂ්ඨ නගර හැම එකකම හුස්ම ගත්තොත් ලෙඩ. මොකද වාතේ කැළසිලා කෙලබිලා ගණ්ඩම දෙයක් නැහැ. ඒවට කියනවා ජන වාතය කියලා කවුරු හරි ප්‍රසවාස කරපු වාතයක් තමයි නගරේ තියෙන. අඩු ගානේ වාහනයක් ප්‍රසවාස කරන වාතය. හුස්ම ගත්තාම නහයේ බැඳෙනවා. මේ කැළේ තියෙන වාතය කියන්නේ විජන වාතය. කවුරුත් හුස්ම ගත්තේ නෙවෙයි සම්පූර්ණ පිරිසුදු වාතය. ඉතින් මේකටත් රණ්ඩු. දැන් චීනේ තට්ටු තුනේ කොට නැගිල්ලකට නැග්ගොත් තුන්වෙනි තට්ටුව හැම වෙලාවෙම දූවිල්ලක වැහිලා තියෙන්නේ. දුමාරකින් උදේ පාන්දර නැගිටිනකොට ඒකේ ඉන්න බෑ. පාතම තට්ටුවේ ඉන්න පුළුවන් දෙකේ ඉන්න පුළුවන් හතරවෙනි තට්ටුවේ පහේ ඉන්න පුළුවන් තුන්වෙනි තට්ටුවට දුමක් ඇවිල්ලා තියෙන්නේ. ඒක හුස්ම ගන්නවා නම් මොහොරයක් දා ගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ වාතය ගෙන්නනවා එංගලන්තේ ඒකට කියනවා මේ කඳුකර පළාතක් තියෙනවා. බොම් ප්‍රසිද්ධයි වායු කිලෝ එකක් මෙච්චර ගණන්. එංගලන්තෙන් එනවල තමයි හුස්ම ගන්න. අර අර තට්ටුවේ ඉන්නවනම් වාතේ පිරිසු අපිරිසුදු වෙලා. ස්ටෝන් හෙන්ජ් වලින් තමයි ගෙන්නන්නේ. ගෙන්නලා ඒකේ වාතය පිළිගන්න දැන් වාතයත් එක්ස්පෝට් කරනවා. ඉතින් ඒකට මේ මගේ වාතය කියලා කියන්න වෙනවනේ දැන් මම එංගලන්තෙන් ගෙන්න ගත්ත වාතය නෙමේක. ඒක මරි වාතයක්. අපිට ඒක වාතයක් වෙලා තියෙන්නේ. ඔයගේ හතරමා ධාතුන්ම සම්බන්ධ වෙන හැම වෙලාවකදීම පෘ탁ජනයා අසුතත් පෘ탁ජනයා ඒක පඨවි කියලා හඳුන ගන්නවා, තේජෝ කියලා හඳුන ගන්නවා, වායෝ කියලා හඳුන ගන්නවා හැඳිනීමක් කරනවා. හඳුනාගෙන එයින් කල්පනා කරනවා එහි කල්පනා කරනවා ඒක මගේ කියලා කල්පනා කරනවා ඊට පස්සේ ඒක අබිරමණය කරනවා තංකිසේතු අපරිඤ්ඤාතං තස්සාති වදාම් එයා දන්නේ මේ හතරමා ධාතුන් ධාතු මනසිකාරය කරන හැටියක් දන්නේ එයා දන්නේ මේ බූදල් වශයෙන් ගොඩ ඉඩම් මඩ ඉඩම් වශයෙන් දන්නවා මෙන්න මේ தત્ත්වයේ දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒක ඇත්තටම ස්වභාවික தත්යක් නෙමෙයි මේක තමයි මිනිස්සයා කියන්නේ ලෝකේ හැමදාම තියෙන ඔරණ්ඩුව ඉතින් මෙවැනි தத்துவක ඇදිලානේ අපිත් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කොහොමද සුතවත් ආර්ය ශාවකයාගේ ආකල්ප සම්පatti මේ අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති කියලා කියන්නේ <clears throat> කොහොමද අපි කියන පරියන්ක ඇවිල්ලා වාඩි වෙලා මේ පස්ස බිම හැප්පිලා තියෙන හැටි බලන්න කියලා පටවි ඒක මගේ කියා ගන්නවද ඒක මම කියා ගන්නවද ඒකෙන් ආඩම්බර වෙනවා මේ තද ගතියට නෙමෙයි පටවි කියන්නේ ඒතර ආර්ය ශාවකෙක් වෙන්න හදන කෙනා පොළවේ පය තියෙනකොට විලුඹට පය පෑගෙනකොට ඒකේ තද ගතිය වැටෙනවනේ. ඒක තමයි පටවි කියන්නේ. පටවි වල තියෙන ගතියක්, භාවයක්, ස්වභාවයක් මේ ගොඩ ඉඩම් මඩ ඉඩම් නෙවෙයි. එහෙම නැත්නම් මේ සරු ඉඩම් නැති එක නෙවෙයි. තද ගතිය. අපිට කවදාටද පුළුවන් වෙන්නේ අවිදින ගමන් මේ මට වැටෙන්නේ තද ගතිය කියලා තේරුම් අරගන්න. එහෙම නැත්නම් මට මේ තද ගතිය වැටෙන්නේ විලුඹටය, ලේ වකේටය, ඇඳිගිලි වලටය කියලා මේ පාඨවි ධාතුව, පඨවි ධාතුව වශයෙන් බලනද අපේ ආකල්ප සම්පත්‍ය කෙසේ විය යුතුද? ඒකට තව පොඩි පොරක් දාන්න පුළුවන්. හරි ඇවිදිනකොට ඔන්න පඨවි ධාතුව වැටෙහෙන ඇටි විලුඹට වැටෙනවා, ලේ වකේට වැටෙනවා, ඇඟිල්ලට. ඉඳගත්තට පස්සේ පස්සට හැප්පෙනවනේ. ඒ හැප්පෙන ගතියෙන් කියන්න පුළුවන් දැන් මම ඇවිදිනව නෙවෙයි ඉඳ ගන්නවයි කියලා. දැන් මේ කියන්නේ ප්‍රත්‍යක්ෂයක් නේ. ඉඳගත්තාම පටවි ධාතුව මම වැඩ ගන්න හැටි. ඒක එහෙම ස්ථාවරම තියෙනවා මන් අලියවෙන්නේ නැත්තම්. ඇවිදිනකොට පටවිය ස්ථාවරයි කකුල චංචලයි. ක්‍රියාවලියක් යනවා. එහෙම නැත්නම් ක්‍රියාවක් සිද්ධ වෙනවා. මෙන්න මේ දෙක සපේලා මේක අරක මට වේවා මේක මට නොවේවා කියන බයිලා කතා පැත්තක තියලා ඇවිදිනකොට මට මෙන්න මෙහෙමයි වැටෙන්නේ ඉඳගෙන ඉන්නකොට මේකයි වැටෙන්නේ කියලා මේ දෙක හරියට කියන්න පුළුවන් නම් ඕක තමයි සේක කියලා කියන්නේ. පටවි ධාතුව මාත් එක්ක සම්බන්ධ වෙනකොට පටවි ධාතුව බොහෝ විට සම්බන්ධ වෙන්නේ මේ කයේ තියෙන ප්‍රසාද රූපෙත් එක්ක මේ කයේ සංවේදී භාවයත් එක්ක. ඉතින් ඒ සංවේදී භාවය අපේ ඉඳුරන් වශයෙන් අපි කරන අජ්ජත් ආයතනය. ඒකට පිටින් ඇවිල්ලා වදින දේ පටවි වෙන්න පුළුවන් වෙන එකක් වෙන්න පුළුවන්. ඒ දෙක ගැටෙන හැම වෙලාවකම හඳුනන්න යන්න එපා. අත්දකින්න යන්න. ඒ හඳුනගන්න ගියොත් මේ වතුරක පෑගුනේ මඩක පෑගුනේ ඔක්කොම හඳුනන. එහෙම නෙවෙයි. මගේ විලුඹ පොළවේ වදිනකොට මම අත්දකින්න මම විඳිනවා තද ගතියක්. පොළොව උස්සනකොට කපාය මෙලෙක් ගතියක්. ඉතින් පඩවි ධාතුවේ තියෙන පැතිකඩ හයක්. පොතේ සඳහන් කර තියෙනවා බර ගතිය, හැල්ලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය කියලා. කවදාද අපිට පුළුවන් වෙන්නේ භාවනාවේදී ගන්න හුස්මක් පය තියෙන වෙලාවක මේ ගති අනුව විතරක් කතා කරන්න. භාවය අනුව විතරක් කතා කරන්න. ස්වභාවය අනුව විතරක් කතා කරන්න. අන්න එදාට කියනවා සීක කියලා. ඉතින් කමඨාන දීලා භාවනා කරන්න අහගෙන ඉන්නවා. මෙයා මේ තද ගතියක් දැනෙච්චාම කොහොමද ඒක වාර්තා කරන්නේ? මම වම් පාය පොළවේ තිබ්බා වම කියලා මෙනෙහි කරා මට විලුඹට තද ගතියක් වැටුණා 100 100ක් ලකුණු ලැබෙනවා මට විලුඹට වැටුණාට දකුණු කකුලට වැටුණාට වම් කයට වැටුනේ නැහැ. මේ වැටීච්ච එක මට රිදුනා. එහෙම නැත්නම් මම ගල් තලිඹුවක් තිබුණා ගල් තලිඹුව කැක්කුම වුණා. එහෙම නැත්නම් මට මේ පොළොවේ ඇවිද ගන්න බැරි ගතියක් තියෙන නිසා පොළොවේ ඇවිදිනකොට ඉඳ වෙනවා මේ සේරම බයිලා කතානේ. මං කියන්නේ බොරු නෙවෙයි මේක නෙවෙයි දැනගන්න ඕනේ පය තියෙනකොට මට වැටහෙන මේ තද ගතිය අත්දකපු දේ විඳපු දේ අද්දුරු දේ කියන්න පුළුවන් නම් හුස්ම ගන්නකොට මට පිරිමැදීමක් වැටහෙනවා. ආශ්වාස කරනකොට නාසිකාග්‍රය හෝ උඩුතොලේ හෝ ඒ පිරිමැදීම දිගට වැටෙනවා. කෙටියට වැටෙනවා. උණුසුමට වැටෙනවා. සීතලට වැටෙනවා. ප්‍රශ්වාසයේදී මේ විදිහට වැටෙනවා කියන එක මේ දකින දේ විද්‍යානුකූල පරිශීලනයක් කරන්න ASCII. එහෙම නැත්නම් නිරීක්ෂණයක් සඳහන් කරන්න ASCII. පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනය කියලා අපිට සාමාන්‍ය විද්‍යාව ගන්නට තීරු තුනකට දාලා තමයි උගන්වන්නේ. පරිේශණය තමයි හුස්ම ඇතුළට ගන්න එක. නිරීක්ෂණය කරන්නේ මම ඒකට හිත දානවා. දැම්මට පස්සේ ඒක දිගට වම්නාස්පුඩුවේ පිරිමැදීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් කෙටියට උණුසුමට සිසිලසට වැටෙනවා. ඉතින් මේක ලස්සනට සාධනීය කරන්න පුළුවන් මේක පිටවීමත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? ආස්වාසත් එක්ක ප්‍රසවාස. මෙන්න මේක ලිව්වනම් නැත්නම් මේක ලියන්න බුදුරජාණන් කියන්නේ පටවින් මාමඤ්ඤේ පෘථිවිය කියන එක මඤ්ඤණා කරන්න එපා. උඹට වැටහෙන දේ කියපන්. පටවියාමාමඤ්ඤ පෘථුවියෙන් මඤ්ඤණා කරන්න යන්න එපා. පෘථිවියෙහි මඤ්ඤණා කරන මේක මා කියා ගන්න එපා. මේ හුස්ම මගේ කියා ගන්නත් එපා. ඒ දැන තදගතිය මගේ කියා ගන්නත් එපා. ධාතු. ඒවා න්‍යාය ධර්ම. ඒව ලෝක න්‍යාය. මෙන්න මේ දැකින මේ ලෝක න්‍යායට මම සම්බන්ධ වෙන ඒ චිත්තක්ෂණය අනෙක් චිත්තක්ෂණ වලින් වෙන් කරලා මේක ඒ ආකල්ප වලට පටලවා ගන්න නැතුව මේ හෙලි කරන්න පුළුවන් නම් ඇත්තට මේක ආකල්ප නැති චිත්තක්ෂණයක් කියලා කියන්නේ. වැටෙන දේ වැටෙන හැටියට කියනවා. මොකේ තියෙනවද කියලා බලන්න කියනවා. පොළවේ පය තියෙනවා, ඇවිදිනකොට වම තියෙනවා. එතකොට තද ගතියක් ඇති වුණා කියලා අපි සාක්ෂියකට ගමු. මේ තද ගතියේ ඥාන පිරිමි ගතියක් තියෙනවද කියලා බලන්න. මේ තද ගතියේ සැප දුක් දෙකක් කියලා තියෙනවද කියලා බලන්න. මේ තද ගතියේ මේ මගේය මේක අනුන්ගේ කියන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා බලන්න. ඒ මොකක්වත් නැති එක මේ හැප්පෙන දේ පේනවයි කියලා සතුටු වෙනව නොපෙනවයි කියලා කනගාටු වෙනවා ආදී වශයෙන් මේ ආකල්ප පටලවා ගැනීම අපි අවුරුදු 6න් පස්සේ පුරුතකගත්ත අප්‍රසන්න ගතියක් අපේ තියෙනවා. පොළවේ වදිනකොට මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒ කියමන කියන්න පුළුවන් වෙන්නේ මේ බුදුහාමරගේ ධර්මයේ අහලා මේ ආකල්ප සම්පත්තිය වෙනස් ආකල්පකින් මම බලනවා. හුස්ම ගන්නකොට මට වැටෙන්නේ කොහොමද? හුස්ම හෙලනකොට වැටෙන්නේ කොහොමද? පිම්බෙනකොට මට වැටෙන්නේ කොහොමද? හැකිනකොට මට වැටෙන්නේ කොහොමද? වම තිනකොට මට වැටෙන්නේ කොහොමද? දකුණ තිනකොට වැටෙන්නේ කොහොමද? මං ගෙදර දොරේදී පීයක් අල්ලක් පීයෙන් කපනවා. එහෙම නැත්නම් මොනවා හරි වැඩ මට පිහිය වැටෙන්නේ කොහොමද? දත්මදින. දත්මදිනකොට වැටෙන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන්සේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවේ හැම තැනකම කියලා තියෙනවා. ඒ වැටහෙන දේ වැටහෙන වැටෙන් කියන්න පුළුවන් නම් ඒකට ආකල්ප දාන්න නැතුව, කතන්දර ගොතන්න නැතුව, වැල්වට අරන් කරන්න නැතුව. ඒක භාවිත මනසක්. ඒක සීක මනසක්. ඒ සඳහා උත්සාහ කරන්න කියනවා. নানা ප්‍රකාර දේවල් හිතෙනවා ඒ වෙලාවේ. මේක මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි කියලා අපි අර ආකල්ප රින්ගන්න හදනවා. ඒ රින්ගන ආකල්ප වෙන් කරලා නැත්නම් ඒවා එහෙම කියනවා මට එහෙම හිතුණා කියලා ප්‍රශ්න නැහැ. හැබැයි වැටහිච්ච දේ වැටහිච්ච දේ වශයෙන් කියා ගන්න පුළුවන් ගතිය අපේ ප්‍රകൃතිය නෙවෙයි. ඒක බුදු කෙනෙක් විසින්ම අපිට දිය යුත්තක්. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිසිම මිනිස්සෙකුට බුදු උපදේශයක් නොලැබී මේක ස්වයන් සිද්ධව මෙහෙම කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නම මේක පෘථිවිය පිළිබඳ කතන්දර ගොතන කතාවෙන් තමයි පෘථිවියත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, භූත, දේව, බ්‍රහ්ම, ප්‍රජාපති ඔය කොයි එකත් එක්ක හරි අපි පටලවා ගන්න හදනවා. ඒක ආවට පස්සේ ඒක Tamanට වැටහිච්ච හැටි. අපි කියන එක විඳින හැටි, අත්දකින්න හැටි කවම කවදාකවත් කාටවත්ම කියන්න බෑ කියනවනේ. කවම කවදාකවත් බෑ. ඒක කියමනට කියන්නේ ආර්ය ව්‍යවහාරය කියලා. ඇති දේ ඇති හැටියට කියනවා. ඒකට යථාව දස්සනේ යථා භූත ඥාන දස්සනේ නාම රූපාණං යථාව දස්සන දිට්ඨි විසුද්ධි කියලා. මේක තමයි දිට්ඨිය වෙන්න ඕනේ. ඒකට ආකල්ප සම්පත්තිය එන්නේ නැත්තේ අපේ තියෙන මේ අතිශෝක්තිය නිසා. එහෙම නැත්නම් අව탁සීරුව නිසා. ඒ නිසා කියනවා අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියලා. බොරුවම නන්නේ බොරුණ අකුසලයක් නේ. අතිශෝක්තිය බොරුවගේ මල්ලි. අද පත්‍රයක් කියවන්න පුළුවන් බණ්ඩ අතිශෝක්ති නැතුව. අද රේඩියෝ එක අහන්න පුළුවන් බලන්න අතිශෝක්ති නැතුව. අද ටෙලිවිෂන් එකක් බලන්න පුළුවන් තියෙන්නේ අතිශෝක්තිය විතරමයි. ඒකෙන් කොච්චරක් ආකල්ප වැටෙනවද අපේ ඔළුවට. මේ නිසා අපේ ලොකු සාංශි සඳහන් කරලා තිනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්යක් අසලකටවත් නොගත යුතුයි. ඒක නිකන් දෙන්නේ. මොකද මේ කුණුහරුප රූප දාපු ගමන් ඕනේ ගානකට විකිනවා. ඇඩ්වර්ටයිස්මන්ට් දෙකක් දාපු ගමන් ඕනේ පත්‍රයක් නිකන් දෙන්න පුළුවන්. ඉතින් දුන්නාට පස්සේ අපි නිකන් හම්බෙනවා දෙමළ පත්‍රය හරි ගමන්නේ අරගෙන කියවනවා. අපි දන්නේ මේක අපේ ආකල්ප වලට කොච්චර කවනවාද කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන්. මේක නම් ඇත්තට කමකුත් නැහැ. අද පොඩි උන්ට අපි දෙන දේවල්. අද ගෙදරක හැදෙන පොඩි උන්ට දෙන කුණුහරුප ටික දැක්කොත් ඒ දෙමව්පියෝ වදකාගාරයට පිටත් කරන්න ඕන. මොකද දෙමව්පියන් කිසිම හැංගීමක් නැහැ. මේ දෙන්නේ ළමයින්ට වැරදි ආකල්පයක් කියලා. ඒවා සීරමෙනි ජනමාධ්‍ය හරහා. ඒ නිසා දෙමාපියෝ ගැළවිලා නැහැ. දෙමාපියෝ වග කියන්න ඕනේ. අඤ්ඤෝමී ආකප්පෝ කියන එක සීක පුද්ගලික බව හැබෑව දෙමාපියෝ කියාවි අපි සීක නැහැ. අපි නිකන් අන්ධ පෘත්තජනියෝ කියලා. නමුත් කාටද බැරි ඇතිදී ඇති හැටි දැකීමේ ශික්ෂාවක් ගන්න. නැත්නම් අපි සිංහලෙන් කියන සතිය පිහිටවන්න කාටද බැරි? ඔය තිබුණු සම්මන්ත්‍රණයේදී අවසාන වෙලාවේදී ප්‍රශ්නයක් මතු වුණා. සතිය පිහිටවීම සඳහා තිබිය යුතු සතිය දෙන්න ඕනේ කාටද තිබිය යුතු මූලික සුසුකම් මොනවාද කියලා. ඒකට ඇවිල්ලා හිටපු අර මෑණි කෙනෙක් කතා කරලා සතිය ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ගන්න නොගන්න එක යාගේ වැඩේ. බුදුරජාණන්සේ දුන්නේ එහෙම. එසේ මං කව සතිය දෙන්න කිසිම සුදුසුකමක් නැහැ. සුදුසුකමක් තීන්දුව කරන්න දෙන මිනිහටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි අමුදරුව රැක්කත් පවුල පන්සලක් කරත් ආකල්ප සම්පත්තිය කියන එක අපි අද ඇවිල්ලා තියෙන බටහිරෙන් අපිට පොහුපු එකක්. අපේ පරණ තිබුණු ගමයි පන්තලේ සම්බන්ධය දැන් නැහැ. අපේ තිබුණු මේ දේශීය ක්‍රම එකක්වත් නැහැ. ඒ ඔක්කොම අපි පස්සට දාලා මේ සුද්ධ දීප එකක් එළියට අරගෙන මං කියන්නේ මේ සුද්ධ දීප නිසා නිවන නැති වුණා කියන එක නෙවෙයි බුදුරජාණන්සේ කාලෙත් නිවන තිබුණ නැහැ අමාරුයි. ඒ දවස්වල සුද්ධ කරලා නෙවෙයි. නමුත් කොයි එක හරි මේ ආලවට්ටම දාපු එක මේ මේ ජෑම් ගාලා දෙන එක කණ්ඩ අපේ තියෙන මේ කැත කෑදර හිත නිසා අපි දවසක දුහින්දලා හැඳ වෙනකන් අනුන්ගේ ආකල්ප දාගන්න හැටි තේරෙන්නේ පයේ ගලක් කැපුණාම පයේ ගලක් කැපෙච්ච එක විස්තර කරන්න බෑ අපිට. අපි ඒකට තිත්තු ගුණ වරපෙන් බයිනවා. තොගේ අම්මට කියලා අර ගලට බයිනවා. දැන් පොඩි එකාගේ කකුල හැප්පුණා කියන්නකෝ මේ මේ මේසෙක ඌ අඬනකොට අම්මා කියලා මේසෙක කකුලට එකක් ගහලා කියනවා එපා බබා අඬන්න මං එයාට එකක් ගැහුවා. ඉතින් මේ පොඩි එකාට මොන පටලැවිල්ලක්ද පටලවන්නේ කියලා බලන්න. හරි හරි ඒ බබා අඬන්න එපා. මං කකුල ටිකක් ගැහුවා. හරි. ඉතින් මේ විදිහට මේ දාන ආකල්ප අපි කොච්චරක් වපුරනවද? තව කෙනෙක් එක්ක කතා කරනකොට, තව කෙනෙකුට අදහසක් දෙනකොට, තව කෙනෙක් එක්ක වැඩ කරනකොට අනිත් එක්කනට ඒකේ ආකල්ප අහුවෙනවා. ඇත්තටම අපි මේ යන්නේ ආකල්ප ලෝකෙකට. මේට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි යථා භූත ඥාන දර්ශනය. පය පොළවේ තියෙනකොට වැටහෙන දේ ගෑණිකටත් එකයි පිරිමිකටත් එකයි. රහතන් වහන්සේටත් එකයි පෘථග්ජනයටත් එකයි. රහතන් වහන්සේක පටලවන්නේ නැතුව මට පොළවේ පය තියෙනකොට විලුඹට බරගතියක් වැටුණා. හිමීට යනකොට මේක ලේවකේ හරහා මට තේරුණා ඉතර ඇඟිලි වලට යනවා ඒකට යනකොට ඔන්න ඊගාව කකුල ඇවිල්ලා විලුඹට ගත්තා මේ කටයුත්තේ කවදාකවත් කිසිම වෙනසක් නැහැ මේක මෙහෙම තියෙද්දි කමඨහන් වார்த்தාවක් අහන්න සක්මන ගැන ලියලා තියෙනවා මොන්න තරම් කට කට කතා පත්‍ර පටලැවිලි තියෙනවද කියලා. ඉතින් ඒක ගැන කියනකොට හරිය නිකන් පහත් කරන්න හදනා වගේ කේරනවා. නමුත් මේ බුරුමේ පඬිස්සංශ කියනවා යම් ශිෂ්‍යයෙකුට পায় තියෙනකොට වෙනදී ඒ විදිහටම වැටහෙන හැටි ලියා ගන්න බැරි නම් 100ට 100ක්ම වැරද්ද කර්මස්ථානාචාර්යවරයාගේ කියලා. මොකද අපේ සාමාන්‍ය ජීවිතේ ඕක නෑ අදාළ නෑ මේක බුදුහාමුදුරන්ගේ බණ මේක තමයි බුදුහාමුදුරන්ගේ පණිවිඩේ ඒක යාට තනෙන් කිරිපෝන බබෙක් වගේ අල්ලගෙන හිමීට කියලා දෙන්න ඕනේ දවසේ අඩු ගන්න එක වැඩක්වත් ඇති හැටියට ලියන්න ඇති හැටියට sannivedanaya කරන්න මේ දකින්න දෙයට අනම් මනන් නම් දාගෙන කටයුතු කරන මේ ආකල්ප පටලවා ගන්නව වෙනුවට වෙච්ච එකක් හරියට කියන්න පටන් අර ගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා එහෙම ඇතිදී ඇති හැටියට කිව්වොත් කවදාකවත් ඒක අතිශෝක්තියකුත් නැහැ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යතෝ තේතතෝ අත්ථ සංහිතෝ පියතෝ වෙච්ච දෙයක් විතරමයි කතා කරන්නේ. සත්‍යතෝ තේතතෝ ඒකත් අතිශෝක්ති කරන්න එපා. ඒ දේත් කියන්න ඕනේ අර්ථයක් සිද්ධ වෙනවා විතරයි. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ප්‍රියසේ බාර ගන්න ඕනේ. ප්‍රිය නැත්තම් අහන්නේ නැහැ. එතකොට සරුවඥයන් සඳහන් කළා තියෙනවා සමහරට සත්‍යතෝ තේතතෝ අත්ථ සංහිතෝ අප්‍රිය අමනාපතෝ උනත් සරුවඥයන්සේ වේලාව බලලා යාගේ අර්ථ සිද්ධි සඳහා කියනවා කියන. අපි දවසක කතා කරන දේවල් මේ ක්‍රියන දේව කරන දේවල් සහ හිතන දේවල් පැත්තක දාලා කතා කරන දේවල් බැලුවොත් අපි කීයක් චරිතයෙන් තපෙලා කියනවා. ඒකට කියන්නේ අපදානේන සම්පායති කියලා. ලොකු සංසිලියට තියෙන තමන්ගේ චරිතයෙන් සපේලා කියන්න පුළුවන්. දැන් කමටහනක් කොලයක් දෙනකොට ඒ කතා කරලා ඇහුවොත් හරි මම ආනාපාන කර කර හිටියා. මට ආනාපාන කර ඉන්නකොට බෙල්ල අමාරුවක් ආවා. ඒ බෙල්ල අමාරුව මට වැඩි වුණා. එතකොට මම දැන් බෙල්ල අමාරුව බලන්නද ආනාපාන බලන්නද එහෙම නැත්නම් මං අතහැරලා දාලා ගියා. ඉතින් ආ නැගිට්ටෝල ඇහුවොත් එහෙම මේ බෙල්ල අමාරුව ආපු එක තියේදී ආනාපාන දිගට කරගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් බෙල්ල අමාරු ආවනස කියලා ආනපන නතරුණා. නතර වෙලා නැහැ. හැබැයි බෙල්ල අමාරු විතරයි පේන්නේ. හරි ඒක යා තපෙලා දෙන දෙන්නේ මේ බෙල්ල අමාරු තියේදී ආනපන තියෙන බව බලන්න බැරිද? ඒක තමයි මේ ආකල්ප සම්පද. ඒක තමයි සීක කියන්නේ. බෙල්ල අමාරු තියෙනවා. මේ මාරාන්තික නෑනේ. ඒ බෙල්ල අමාරු එද්දිම තමාර කරමින් හිටපු ආනපන තියෙනවද කියලා බලන්න පුළුවන්. පුළුවන්. ආන්න එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඉස්සර අපි මෙතන බණ කියනකොට ඔය සතිපාසලේ පොඩි ළමයි එනවා. ඉස්කෝලේ ඇරෙන එකමාරට අපි කමටහන් සුද්ධ කිරීම නම් දෙක වෙනකම්. ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදර ගිහිල්ලා කමටහන් වාර්තාව අරගෙන වාඩි වෙනවා. ඇවිල්ලා අන්තිමට කියනවා ස්වාමීන් වහන්සේ මට භාවනා විස්තරයක් කියන්න තියෙනවා. ඉතින් මම කියනවා කියන්නේ කියලා. මම ආනාපාන බැලුවා. කොහොමද දන්නේ මං ආනාපාන බැලුවයි කියලා? එළම එහෙම කියන්නේ. මට මේ නාසිකාග්‍රේ කිචි කැවෙනවා තේරෙනවා. මේ ආස්වාස් කරන මේ ප්‍රසාර. එතකොට සද්දයක් ඇහිලා මං දන්නේ පිට ගිහිල්ලා. කොහොමද මං දන්නේ? ඒක කුරුළු සද්දයක් නිසා. ආනාපානෙ නොපෙන නිසා මගේ හිත පිට ගියා කියලා මං දන්නේ. මට කියලා දීලා තියෙනවා ආපහු ආනාපානෙ ගන්න කියලා. මං ගත්තා. ගත්ත බව දන්නේ. ආයෙත් අර කුචු කවණ එක තේරුණා. එච්චරයි. ඔච්චර තමයි භාවනා කරනවා කියන්නේ. ඕක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒක ලිව්වට පස්සේ එක ළමෙක් කියන කතා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට දකුණු කකුල රිදෙනවා. එහෙන් දකුණු කකුල රිදෙනකොට මට දැන් අර ආනපාන හිත පවත්වන්න බෑ. මේ මේකට හිත ඇදිලා යනවා. මම කෝ ඒක ප්‍රශ්නයක් නෑ. වම් කකුල පොඩ්ඩක් බලන්නකෝ. ඒතර වම් කකුල නිවන් දැකලා. අංකල කිසිම කරදරයක් නැහැ. යා බොහොම ජයට ඉන්නවා. හැම හන්දියක්ම නිවන් දැකලා හැබැයි කතා කරන්නේ රිදෙනෙක් ගැන විතරයි. අපේ තියෙන ජඩ හිත. මොකක් හරි කරදරයක් තියෙනවා නම් ඒක වார்த்தාවේ මුලින්ම ලියනවා. එතකොට අනෙක් ඔක්කොම දෙතිස් කුණ බෙව නිවන් දැකලා. අරක ගැන විතරයි කතා කරන්නේ. ඒක නිසා බබා අනිත් දවසේ ගිහිල්ලා දකුණු කකුල රිදෙනවා නම් ආනපානෙ පේන්නේ නැත්නම් නිකමට ඒ වෙලාවේ බලන්න වම් කකුල තියනවාද කියලා. හැබැයි නේනම්. ඒක තියෙනවා. ඒකට කිසිම කරදරයක් නැහැ. බොහොම සාමී කුමාරයා සාමදානේ සතපේන. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට දැන් කකුල් දෙකේම රිදෙනවානේ. දැන් මොකද මම වැලමිටි දෙක දිහා බලන්නේ කියලා. අපේ හිත හොයන්නෙම වර්ධින එක විතරයි. මේ නික්ලේශී අරමුණ තියේදී මොකක් හරි මේ පැත්තෙන් ආපු ගමන් ඒකට ඇදලා යන හැටි අපේ හිත අර මිටි තැනින් වතුර බැසයේ කියලා උපමාවක් තියෙනවා. මිටි තැනින් තමයි වතුර. ඉතින් අපිට ආකල්ප සම්පත්තියක් තියෙන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවක මම අර ඉස්සලා පනවාගත්ත මූල කර්මස්තන්නේ ඇත්තටම 100 100ක්ව සංසිඳිලාද? එමත් ඒක ඕනනම් බලන්න පුළුවන්. බැලුවොත් යම් හේකින් අපට අනුසුද්ධ වෙලා. මේකට මොකද වෙන්නේ? අර පිටින් ආපු වේදනාවට මොකද වෙන්නේ? අපි කියනවා වේදනාව හරහා බලනවායි කියලා. වේදනාව විනිවිද බලන මේ වේදනාව තියෙනවා. ඒ තියේදී හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ මෙයා අපේ අවධානය ගන්න ගියාට වේදනාව ගන්න ගියාට අපි කියන ප්‍රශ්නයක් නැහැ. ඔය අවධානය ගන්න හැකියක වෙලාවේ මම මූල කර්මස්ථානට යනවා. මෙන්න මේ විදිහට බලන්න මේ වේදනාවත් එක්ක ද්වේෂ කරන්නේ නැතුව වේදනාවක් නැති කරන්න හදන්නේ නැතුව යාට ඉන්න කියලා එයා හරහා මේ බලන බැල්ම ආකල්ප මේ වෙනසක් තියෙන මෙතන. එහෙම බැලුවොත් ඕනම කෙනෙක් අත්දකීවි ඕනම කෙනෙක් ප්‍රත්‍යක්ෂණය කරાવી වේදනාවත් එක්ක ආනාපානේ බලනකොට සතිය හරිම තියුණුයි වේදනාව නැතුව ආනාපානේ බලනවට වඩා වේදනාවේ අභියෝගයේ තියන වේදනාව එලකන તો කන මරණත කඤ්ඤම් මරඤ්ඤම් කියන මේ වේදනාව නලියන අපි අමෝ කපා බකක් මම බලාගෙන ඉන්න ආනාපානදියා එතකොට පේනවා සතිය අර හාව කන්දක ඉසුවා වගේ අධික අවධානයේ මේ රණ්ඩුව දිහා බලා ඉනවා. ඉතින් මම අවධානය කරනවා නැගිටවලම කියනවා. ඒ විදිහට රණ්ඩුවක් යනකොටද සතිය හොඳටම අවදි වෙන්නේ නැත්නම් තනි අරමුණේ ඔහේ කක කක යනකොටද කියලා. ෆයිට් එකක් තියෙනකොට තමයි පික්චර් එක හොඳ. නැත්නම් පික්චර් බලන්නේ අපි ෆයිට් එකක් දෙන්න ඕනේ. ෆයිට් එක දෙනකොට මගේ ආකල්පේ මොකද්ද වෙන්නේ? මගේ අකල්ප වෙන්න ඕනේ මම අර කලින් කිවිසගත් එකත් එක පුළුවන් තරම් ඇසුර පවත්තන. හැබැයි මේ පැත්තත් පොඩ්ඩක් බලනවා. බලනකොට පේනවා සතිය ඉද්ද ගැහුවා. මෙන්න මෙතෙන්ද ගිය දවසේ අපේ හැම බාධාවක්ම සාධකයක් වෙනවා. හැම බාධකෙම අපි නැගිටවල දෙනවා. ඉතින් මේ වෙනස ඇති කරන එක කවදාකවත් කමඨාන් සුද්ධ වෙච්ච නැති උපාසක කෙනෙක්ගේ හෝ පැවිද්දෙක්ගේ වෙන්නේ නැහැ. ඒක තමයි බුද්ධෝත්පාද කාලේ නෙවෙයි නම් අපි කොච්චර භාවනා කරත් ගමනක් නැහැ. වෙනවනම් නැත්තම් මෙහෙමයි දාන්නේ. උනේ නැත්තම් තන්නේ කර ගුරුන්නාංශගේ වැරද්ද. ගුරුන්නාංශර තේරෙන්නේ නැත්තම් කවදාකවත් ගෝලෙක් ගොඩ ගන්න බෑ. ඉතින් මේ පඬිත ස්වාමීන් වහන්සේ විතර ඒ දෘෂ්ටි විසුද්ධියට තහමේ කමඨාන් සුද්ධ කිරීමේදී මෙන්න මේකට හරියට අල්ලාගෙන කතා කරන්න ඕනේ කියන එක සුද්ධ කෙරුවේ නෑ. සුද්ධ උනේ නෑ මහා සීසයඩෝගෙන්වත්. මහිදසකෙක් කියන්න කියලා පන්සිවාසී මට බැන්නා. ඒ තරමටම සුද්ධ කළා කතා කරලා කියනවා. ඔබ කලින් ගත්ත අරමුණ තියදී নানা ආකාර අරමුණු එනවා. ඒක වළක්වන්න යන්න එපා. ඒක වෙන්නේ ඒක තියේදී අභියෝගයේ තියේදී තමන් අර කලින් ගත්ත අරමුණත් එක්ක givisගත් අරමුණත් එක්ක පොඩි ඒ පැත්ත බලන ගතියක් ඇති කරගත්තනම් අපිට පේන අපේ මානසික කවදාකවත් වැඩ කරපු නැති පැත්තක් ප්‍රශ්නයක් ආපම දුවන්න එපා ගැලවුම් මාර්ග රාශියක් තියෙනවා. ආන්න ඒක බලන්න පුළුවන් නම් අපි කියනවා ඒකට ආකල්පේ වෙනසක් ඇති වෙලා තියෙනවා. කරදරයක් එනකොටම සතිය දෙගුණ වෙනවා. ඒලා හොඳට බලන් ඉන්නවා. මේක එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද මගේ පැලේ කයිද? මගේ මේ මේ අරමුණ කනවද කියලා කවදාවත් ආනපනෙ නැති වෙන්නේ නැහැ වේදනාවයි කියලා. කවදාවත් ආනපනෙ නැති වෙන්නේ හිතවිලියවයි කියලා. කවදාකවත් ආනපනෙ නැති වෙන්නේ සද්දාවයි කියලා. මේ මේ නික්ලේශී අරමුණ තියේදී නිර්මල අරමුණ තියේදී ക്ഷേමයේ තියේදී අපේ හිත හොයන්නෙම පුංචි දෙයක්. වෙනදා එන සද්ද වෙනදා එන ගැහුවත් ගණන් නැහැ නේ. gederin දැද්දි. මෙතන ඇවිල්ලා මේ පිටිකොටනකොට ඔන්න සද්ද කරදරේ. මේ මීයෝ නටන එක ගෙවල් වල කලවැද්දුනේ නටන. බලන්නේ භාවනා කරනකොට මීයක් මීදෙනක් පස්සේ ඇවිදිනකොට කියනවා අනේ අප්පෝ එහෙමනම් භාවනා කරන්න බෑ. මොකද මේ මීයක් මීදෙනක් පස්සේ ඇවිදිනවා කියන්නේ. මීදෙන මීයත් එක වැඩේ කරගනි. අපිට තියෙන එක ඇහෙද්දිත් පුළුවන් ද ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒ තියෙද්දිත් පුළුවන් අපිට හුස්ම ගන්න බව දැනගන්න. ඒකට මම මේ කුඤ්ඤේ ගහගත්තේ කල්ැතුව. අපි කායानुපස්සනා කියන කුඤ්ඤේ ගහගත්තේ සද්දයක් ආවත්, රූපයක් ආවත්, ගඳක් රසක් පහසක් ආවත් වැඩි දුර දුවන්න දෙන්න බෑ. අනුවේ දුරට ගිය ගමන් ආපහු ගෙදර වරෙන් මූල කර්මත්තාන්න වරෙන් ඒකට හොඳම සූත්‍රය තමයි ඔය චප්පානක සූත්‍රය හරි ලස්සන සරුවත්‍යංශය දේශනා කරලා තියෙනවා ඇහැට රූප බලන්න කියන ප්‍රශ්න නැහැ හැබැයි වැඩි දුර යන්න ඉස්සලා ආපහු කයට කෙනක් දාගන්න කනට දත් දාන්න දෙන්නේ හැබැයි වැඩි දුර යන්න බෑ ලණුවේ දුර දිගේලිකට පුදුරෙන් ආවට පස්සේ ආපහු කෙනක් දාන්න එතකොට අපිට තේරෙනවා මේ කය විතර අපේ දුක් ගන්න කෙනෙක් කරදරයකදී අපිට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් එහෙම නැත්නම් දුක් සමනය කරන කෙනෙක් වෙන මොකක්වත් නැහැ අද අපි වෙලා තියෙන ප්‍රශ්නයක් කෙනකොට කන්සල්ටන්ට්ලා පිටිපස්සේ යනවා. නීතිඥයෝ පිටිපස්සේ යනවා. දොස්තරලා පිටිපස්සේ යනවා. නීති උපදේශකලා පිටිපස්සේ යනවා. එහෙම නැත්නම් මානසික රෝගීන් සන්නසන කට්ටිය පිටිපස්සේ. ඒ ඔක්කොම අපිට වැඩිය පිස්සෝ. ඔය එක්කෙනෙක් බාහන කරව කට්ටිය නෙවෙයි. ඒක මූණටම කියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ මේ අපිට උදව් කරන්නේ මඩිසලේ තර කරගන්න මිසක කවදාකවත් ඒගොල්ලෝ මේ අපි නිවන් දකින්න හදන්නේ නැහැ. යනවනේ යන්න බුදුහාමරෝ ගාවට සතහට වෙන බව දුකට වේදාන. අමා මෑණි. අපි ඒක පැත්තක දාලා පැත්තකට යනවා කියන්නේ ආකල්පමේ වශයෙන් අපේ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා මං කියනවා පැහැදිලිවම පෙන්ටකොස්ටල් වගේ කිසිම බේතක් කරන්න එපා මැරිලා මැනකම් හිටපන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මීට වැඩිය පොඩ්ඩක් වේදනාව තියදී ආනපානේ බලන්න. මෙතනදී පොඩ්ඩක් සද්ද තියදී ආනපානේ බලන්න. මෙතනදී හිතවිලි තියදී බලන්න හිතවිලි හිතනවා කියලා හුස්ම ගන්න නැද්ද කියලා. නෑ හුස්ම ගන්නවා. හුස්ම දිහා බලන. අන්නේ ආකල්පේ දී ගන්න පුළුවන් වුණා නම් මේ වැඩමුළුවක 100%ක් සාර්ථකයි. මොකද ඒක මම එහෙම කියන්නේ. ඒක වැදුනොත් හිතට කුඩු ගැහුවට වැඩිය හපා. පුදුමාකාර හැබැයිකට යන. මට ඕනන්නේ එක කුඩු ගුලක් විකුණන එක විතරයි. ගැහුවොත් නම් නාගසලන් තමයි. මට මේක වැදුනේ 70 ගණන් වල දැන් අවුරුදු 40ක්. ඒ නිසා මට මොන જાති කවුරු කෙරුවත් තරහ යන්නේ නැහැ. මම දන්නවා තරහ ටිකක් යනවා මගට එනකොට දන්නවා හරි මොන්න මල පැන්නා. උඹත් අනේ පඬිතයා වගේ බණ උගන්වනවා සතිය උගන්න බලපන් උඹටත් අද වෙලා නේද කියනකොට හිනායක් යනවා. ශෝකයක් එනකොට කරදරයක් එනකොට වෙන්දට වෙඩි ටිකක් අල්ලන්න පුළුවන්. නමුත් ඉහිලුන්නේ නැතිව එනවනේ. හොම්බට දෙකක් දමනින්න හිතෙන දේවල්. ඒකකටත් මතක් වෙනවා මගට යනකොට ඕන්න බලපන් දැන් වැඩේ. ඉතින් මේක ටික ටික ටික ටික පැතිරෙනවා නම් පුංචි පුංචි වේදනා, පුංචි පුංචි ශබ්ද, පුංචි පුංචි හිතවිලි තියේදී සක්මන කරන්න පුළුවන්. පොළොව සමතු හරියටම සම නැති උනාට පොඩ්ඩක් පළකොඩ ඉලිබුණාට සක්මන් කරන්න පුළුවන්. 100 100ක්ම සද්ද නැති උනාට සද්ද නැති කරන්න බැරි උනාට ආනපානෙ කරන්න පුළුවන්. මෙන්නේ ඒකෙන් තමයි යහුවෙන්නේ මම මේ නානාවිද ආකල්ප වලට දුවන ප්‍රපංච දිගේ යෑම නැත්තම් මිටිතනින් වතුර බැස යාම කියන මේ හිතේ දොඩමලු ගතිය. ඒක තියාගෙන මැරෙන්න වුණොත් මොනම විදියකවත් ඊගාවාත්ම මොන වේද කියලා කියන්න බෑ. ඒ ඒ ඒ ඒ නන්නතර වෙන හිත. ඉතින් දැන් අපි කරන්නේ කොයි වෙලාවෙ මැරෙයි දන්නේ නැහැ. අපි ඒ වගේ වෙලාවක හුස්මට හිත දාගන්නේ කයට හිත දාගන්න. පොඩ්ඩක් කයේ තියෙන සම්බන්ධතාවය හුස්ම තියෙන සම්බන්ධතාවය නිකන් shock absorber එක කියන්නේ. කම්පන චංචලන වල දරණ ගතිය. ආන්න එකට මේ කය හඳුන්ලා දෙන්න. හුස්ම හඳුන්ලා දෙන්න. ඇවිදිනවා ඇවිදින බව හඳුන්ලා දෙනකොට අපි දන්නවා කරදර තිබුණට ඒ රඳාපවතින දෙයක්. ඒකට තමයි මේ කර්මස්ථානය කියන්නේ. ආලම්බණය කියන්නේ අරමුණ කියන්නේ එල්ලෙනදී දන්නවනම් සරණයි. පිහිටයි නැත්නම් අතරණයි අනාතයි. මොන්න තරම් ಜಾති පිංකම් කරලා තියුණා. දාන කුසල් කරලා තියෙන පුළුවන්, සීල කුසල් කරලා තියෙන පුළුවන්. නමුත් කලබලයක් තක්කමොක්කක් වෙනකොට කොහෙන්ද අත දාන්න කියලා දන්නේ නැත්තම්. ඒකට අපි මේ නීතිඥයෝ අහනවා. එහෙම නැත්නම් අපි මේ මානසික අසහනයට උපදෙස් කරනවා. එක්කෙනෙක්ගෙන්වත් වෙන්නේ නැහැ. නිසා දැනට ඒ ටික වෙනකොට ඒක දිහා බලනකොට අපි ආකල්පයක් ඇති කරගන්න මේ බාධා වලින් තමයි මගේ සතියට පන්නරේ හිටින්නේ බාධා හොයාගෙන යන්න එපා එහෙමනේ අපි භාවනා මධ්‍යස්ථානයක් හදන්න පුළුවන් තරම් නිස්සංග විවේක තැනක හදනවා. නමුත් එහෙම 100ක් හදන්න බෑ. ඒ නිසා ටිකක් කල් යනකොට එන බාධාහරාමයක යන්න ඒ පිළිබඳව ආකල්පේ වෙනස් වීමට අයෝනිසෝ මනසිකාන්දලා යෝනිසෝ මනසිකාට හැරීම කියලා කියනවා. යෝනිසෝ මනසිකාට කියලා කියන්නේ බුලට හිත දාන. මගේ හිත කැළඹිලා, සද්දෙන් වේදනায় කමන්නේ. කැළඹිලා තියෙද්දිත් මම අර පටන් ගත්ත ඉන්න ඉරියව්ව දැනගන්න ගතිය, හුස්ම ගන්න ගතිය, මම මේ ඉන්නේ ඇවිදිමින් කියන ගතිය, මම මේ හිටගෙන ඉන්න ගතිය නැති කරන්න මොනම කෙලෙසකින්වත් බෑ. ඒක ඒ තරම්ම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මොනම කෙලෙසකටත් වැඩිය සතිය බලනවා. ඒ නිසා අපි සතිය අදාහ ගන්න ඕන. අදාහ ගන්න එක නිකන් වෙන්නේ අර මාමඤ්ඤී පඨවි ධාතුව හැප්පෙනකොට, පයේ හැප්පෙනකොට, ඒ පෘථිවි ධාතිය අලගේ මුලගේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. මේ තද ගතිය. මේ මිලෙක් ගතිය. මේ සුමුදු ගතිය. මේ ගොරෝසු ගතිය. මේ බර ගතිය. මේ හැලුව එච්චරයි. වැగిරෙන ගතිය දැක්කම, පිටු කරන ගතිය දැක්කම, ආයි මේ ආපෝ ගතිය. ඒක මේ බොන වතුරද, සරුවත් වතුරද මොනක්වත් ඕනේ නැහැ. ඒ කතන්දර මොකුත් නැහැ. ආපෝ රස්නේ සීතල ආවන තේජෝ. උද්දීර්ණ සමුදීර්ණ ගති ආවන වායෝ. ඉතින් මේ හුස්මක් දිහා මේ මේ පඨවි තාපෝ තේජෝ වායෝ ගැටෙන් බැලුවොත් හුස්ම දිහා බලනකොට ඇත්තම වෙද්ද වෙන්නේ වායෝ ධාතු. වායු ධාතුවේ සමුදීර්ණ ගතිය. පිම්බෙන හකුණ ගතිය. මේක දිහා බලාන මට හුස්මක් ගන්නකොට පපුව පිම්බෙන ගතිය වැටෙනවා. හුස්ම හෙලනකොට ඇකිලන ගතිය වැටෙනවා කියලා හුස්ම කීයක් බලන්න පුළුවන්ද ආකල්ප වලින්තරෝ. එන්නේ එන්නේ එන්නේ ඕක රෙදි ගලවලා හෙළුවෙන්ම බලන්න ඕනේ. රෙදි අන්දන්න ගියොත් ප්‍රපංචමයි. ව්‍යංජන අනුව්‍යංජනමයි. පොළවේ පය තිනකොට කොහොමද පොළවේ පයට වැටෙන්නේ? බත් කනකොට කොහොමද වැටෙන්නේ? වෙන වැඩක් කරනකොට කොහොමද වැටෙන්නේ? යනකොට එනකොට කනකොට බොනකොට ඒ ඒ ධාතුන් සමග සම්බන්ධ වෙනකොට කොහොමද මට වැටෙන්නේ කියලා බැලුවොත් ඒ අර ළඟදී එක්කෙනෙක් කතා කරලා කියනවා මම හිතනවා සම්මන්ත්‍රණ ආපු කෙනෙක් කය තියෙන්නේ හැම වෙලාවෙම මෙතන. දැන්. කය අමතක කෙරුවොත් ඊට හෙට යනවා හෙටට යනවා වෙන තැනකට යනවා. කයත් එක්ක ඉන්න හැම වෙලාවෙම මම දැන් මෙතන. කය හැම වෙලාවෙම නිවන් දැකලා තියෙන. ඒක ගැන කිසි තේත්ම දැක් කරන්න එපා. කයට නිවන් දකින්න යන්න එපා. දෙන්න යන්න එපා. ඒක කොහොමද නිවන් දැකලා. ඒක ඉන්නේ මම දැන් මෙතනම. මට තියෙන යත් එක යාළු වෙන එකයි. මට තියෙන යත් එක ආද වෙන එකයි. මට තියෙන යා මෛත්‍රී කරගෙන අනේ හොඳට පහසුවෙන් වාඩි වෙන්න. වාඩි වෙලා ඇත් එක වහගෙන අනේ මම දැන් වාඩි වෙලා ඉන්නවා කියලා මේ සතුට තියනවද බලන්න. මේ සතුට කොච්චර තප්පර ගණන් පාත් ගන්න පුළුවන්ද? පොළොව මහී කාන්තාව උඩ සපත්තු සිරපණතු ඇවිදින්න. ඒක මා විශාල පිංකමක්. අද මේ මිනිස්සු මේ සපත්තු සෙරප්පු දාගෙන ඇති කරගෙන තියෙන මේ ලෙඩ රෝග කන්දරාව දිහා බලනකොට පොළොව කොච්චර කරුණාවන්ත මහී කාන්තාවක්ද කියලා හිතනවා. අද අපි මේ නව ශිෂ්ටාචාර නිසා පොළොවෙන් ඈත් වෙලා. ආයෙත් ගිහිලා පොළොවේ කකුල් දෙක තියන්නේ ඒත් වෙනවා. මේ ස්ටැටික් කරන්ට් එක බහිනවා. මේ පොළොවේ පියවර කීයක් යනවා බබෙකුට පුළුවන් 7යි 7යි කියන්න මට 7යිවත් කියා ගන්න පුළුවන්ද කියලා බලන්න. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් පියුම් පිට වැඩියා නේද? එක පියවරක් පුළුවන් නම් මම දැන් මෙතන කියන එක රකින්න පියුම් පිට වඩිනවට වැඩිය හපා. මම ගියා මේ දැන් වෙලා ගිහිලා තියෙන්නේ. කෙසේ නමුත් මම ගියා ඔය මේ වැලිකල හිරගෙදරට. හිටිය 114 දෙනෙක් 114ම මිනිහ මරුණ නඩුවට ආවලා මරණ දඬුවම නියමිච්ච කට්ටිය. පුදුම සිරියාවන්තයි. යුවට විශ්වාස කරන්න ඕගොල්ලෝ පුදුම සිරියාවන්තයි සුදු ඇඳගෙන ඉතින් භාවනාව කරලා සුමානදික දවසයි. ඉතින් ඊට භාවනා ඉඳගෙන කෙරුවා, සක්මනක් කරා, ආයෙ ඉඳගත්තා, දවල්ට කෑවා, ඇවිල්ලා සක්මණෙන් පස්සේ ඉඳගෙන ධර්ම සාකච්ඡාවක් කරා. ඒ ඒ හිල කාර්ය කියන්නේ මට දැන නිමිති මිස අහපු ප්‍රශ්න ටික බලනකොට පුදුමාකාර භාවනා ගැන විතරමයි. මොකක්වත්ම නැහැ. ඔය මොනම දෙයක්වත් නැහැ ඒගොල්ලන්. එක මිනිස්සෙක් කියන මම කතා නොකරන ඉඳලා හිටියේ උනට මට කතා කරන්න ඕන සාංශ මේක කියන්නම හිතෙනවා ඔබ හන්දේට කියලා ඒක ගියපන් කිය. ඊට පස්සේ කිව්වා මෙතෙන් ඇවිල්ලා එක එකකට බණ කියනවා. බණ කිව්වට පිස්සුදු සාංශ ඇද්දක වහගත්ත ගමන් අපි මේ මරපු එක තමයි තීපත් වෙන්නේ ආයේ හුස්මට හිත යනවයි. ඔබ වහන්සේලා නම් කියනවා කමන්නේ භාවනා කරන්න කියලා. බෑ ස්වාමීන් වහන්සේ. වහන්සේ කියනවා කමන්නේ කරනකොට ඕක ඇරලා යයි කියලා බෑ සාංශ කිව්වට කරන්න බෑ. ඇස් දෙක වහගත්ත ගමන් මේක ගොජ දානවා. කරන්න බෑ. ඉතින් කරුමිට ඔබ අන්තිම මේ සක්මනක් කියලා දුන්නනේ. සක්මන්ට යනකොටත් මම බලාගෙන ගියාලු දැන් මේ ඇස් දෙක වහගත්තාම එන බය අත්අනුවාද බය පරානුවාද බය වෙනුවට ඇවිල්ලා කියනකොට තේරුණු කකුල බිම තියන තේරෙනවනේ. පොළවේ කකුල තියන තේරෙනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තේරෙන කකුල දකුණ එක වමට ගෙනියන්න කියලා වම දකුණට ගෙනියන්න. ස්වාමීන් වහන්සේ පියවර හතරයි මං ඇවිද්දේ. හරියටම වමෙන් දකුණට දකුණෙන් වමට යන පස්වෙනිකේදී ඇඬෙන්න පටන් අරගත්තා. ඔබ වහන්සේට කියන්න ඕනේ කියලා හිතුණා. මට සතිය වඩන්න පුළුවන්. මම මිනේමරුවෙක් වුණාට මට සතිය වඩන්න පුළුවන්. මගේ හිත දෙස් දෙන්නේ නැහැ. මේ ක්‍රියාශක්තිය නිසායි. ඉතින් ඒ වගේ පේන දේ, පේන හැටියෙන් දකින්න මිනේමරුවට පේන්නේ toy විදිහට තමයි. මිනේමරු දනුවන් දෙන අඩුකාරයට පේන්නේ ඔහොම තමයි. මැරිච් එක හිටියනම් ඌට පේන්නේ toy විදිහට තමයි. ඒ වෙනසක් නැහැ. අන්නේ විදිහට ආකල්ප වලින් අයින් කළා මම මේ මිනිවරුක් මට දාවන හරියන්නේ නැහැ. මම මේ පව් කරලා තියෙනවා. ඔය ගෙවල් වල මිනිස්සු භාවනා කරන්නේ මෙහෙම අනේ අපි පවුල් කන මිනිස්සු අපිට බෑවුවා කරන්න අපේ හිත කෙලස්. මේ සතියේට ඔය එකක්වත්ම අයින්නේ නැහැ. සතියට කියලා අඩිය අඩිය තිබ්බනම් අඩිය තිබ්බව තේරෙනවා. පීයක් කළා නම් පීයල්න බව තේරෙනවා. ඔගේ ආගමක්වත් මූලික සුසුකමක්වත් නැහැ. නමුත් බැරි අපිට අල්ලන දේ ආකල්පෝලියෙන් තොරව බලන්න බෑ. අපේ හිත පිස්සු වැටිලා තියෙනවා. දකින්න හැම දෙයකටම කතන්දර ගොතනවා. ඉතින් ඒකේ ලාභයක් තියෙනවා පොඩි දරුවන්ගේ. පොඩි දරුවන්ගේ එහෙම එකක් නැහැ. තාම කතන්දරගේ තිලක් නැහැ. ඒ වගේම අන්‍යාගම කෙනෙකුට කියලා දුන්නොත් ටක් ගාලා අල්ලනවා. මොකද මේ මිනිසුන්ට ඒකේ මේව දන්නේ නැනේ. බණ දන්නෙත් නැහැ, භාවනාව දන්නෙත් නැහැ, විනය දන්නෙත් නැහැ. හරියටම අල්ලනවා. ඉතින් අපේ දැනුම ඇයි මේ නూరుට හිටලා තියෙන්නේ? නෑ පන්දිසාංශ කියන කොච්චර දැනුම තිබුණත් ඒක නුහුරටම යා යුතුක දෙයක් නෑ ආකල්ප සම්පත්තිය තීත් ගන්නවනේ. කොච්චර දැනුම තිබුණත් ඒක බාධා කරන්නේ මේ හැපෙනකොට හැපෙන බව දැනගන්න එක විතරයි මේකේ තියෙන්නේ. ඒක ප්‍රකාශ කිරීමෙන් තමයි සුද්ධිය ඇති වෙන්නේ. ඒකයි මේ කමඨාන් සුද්ධ කරනට අපි වෙලා අරගෙන කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා පහුවෙනකොට කමඨහන ලියලා තමම කියවලා බලන්න. මම මේ කියන්න හදන්නේ කතන්දරයක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂ කරපු දෙයක්ද ප්‍රත්‍යක්ෂණය කරපු දෙයක්ද එහෙම නැත්නම් මඤ්ඤණාවක්ද මේක අභිනන්දනය කරන්න එපා මාබිනන්දති තංකිසේතු පරිඤ්ඤාතං තසාති වදා මේ මනස හොඳට දන්නවා තදගතිය තදගතිය කියලා ඒකට අභිරමණය කරන්න දෙයක් නැහැ ඉතින් නිම කිරීමක් වශයෙන් කියන්නේ රහතන් වහන්සේට තියෙන්නේ හිතලා නෙවෙයි එන්නෙම නැහැ පටවි කියනකොට න මඤ්ඤති මඤ්ඤණ කරන්න බෑ මොකද කරලා කරලා පුහුණු වෙලා දැන් අතරමැදි ඉන්න එක නොකරන්න උත්සාහ කරනවා හිත නානා ප්‍රකාර කතා කියනවා භාවනා කරනකොට මාකට තද වෙනකොට නම් මේක වාත අමාරුවක් දන්නෙත් නෑ අපා සීමා අමාරුවක් දන්නෙත් නෑ ඔය භාවනා කරන ඉඳලා කෙරුණොත් එම හරියන්නේ ඒ නිසා ඊට වඩා හොඳයි දොස්තර හම්බෙන්න යනවා කියලා මේ එන කතාවල් යනවා එහෙම නැත්නම් ওই කිව්වට භූත දෝෂයක් තියෙනවද දන්නේ නැහැ නේ. ඕක හරියන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ. එවනම් පිරිත් නූලක් ගැට ගහන්න ඕනේ. නැත්නම් බෝධි පූජාදී ওই එන කතාවක්. මෙහෙන් ගිහිලා කෙලින්ම කට්ටිය මේ අප නූල් දාන. මේ භූතය දැක. මේ හතර මහ භූතයන්ගේ බරුව මොන භූතියෙද ඉන්නේ? ඕකේ. ඌට නංවනන් දැම්මට පස්සේ ඉතින් පිස්සු කෙලිනවා. ඒකටම පිස්සු ඇද්දලන්න ආමතුරු කට්ටියක් තියෙනවා. කර්මස්ථානාචාර්යෝ. කෝවිල් හදාගෙන අප නූල් ගැට ගහගෙන නටන මේ පටවි පටවි වශයෙන් දැක්කනම් භූත තමයි. හැබැයි මේ හතර මහා භූතයෝ. හැබැයි ලේසි නෑ. කාට හරි ඒ ඒ පටලවලා තේරුම් ගන්න පටන් අරගත්තොත් මේක භූතයක් කියලා භූතයක්ම තමයි. ඊට පස්සේ ගන්න තියෙන්නේ එන්න අරින්න දිගට දිගට එන්න අරින්න. ඔක දිහා හොඳට බලන්න. කෙලින්ම මොන දිහා බලන්න. ඔක දැනෙන්නේ තද ගතියෙන් හරි මෙලෙක් ගතියෙන් හරි මුඛකින් ඉන්නේ. අන්නේ දැනීමට හිත දාන්න. අන්නේ ඒ විඳීමට හිත දාන්න. අන්නේ අත්දැකීමට හිතලා ඒක කෙලින්ම කියන්නේ. කමඨාන සුද්ධ වෙනවා. මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා දවසට මේක අපි උත්සාහ කෙරුවේ අපි ළඟ මේ තියෙන ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ඒකට සරුවචනන්සේ සාක්ෂි. ඉතින් එකම උපක්‍රමයයි තියෙන්නේ සතිය. සතිය පිහිටවපු ගම කාඩ් කොට්ට මැනලා බෙදුවා වගේ ඊගාවතේදී ඉස්සලා අත අහුවෙන්නේ නැහැ. මෙතන නිතර නිතර අනානා වේදනා නිසා මේක කරුණා කළ දැඩිසේ මේකමයි මෙහෙමමයි කියන දැඩි විසාතේ ඉන්නේ නැතුව එන දේට වෙනස් වෙන්න ඉඩ අරිනකොට අපේ මනස අපේ කය ඔක්කොම වෙනස් කරන්න පුළුවන් අවුරුදු 7යි යන්නේ මුළු කයම වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීමට ඉඩ දීලා අපේ සීල සමාධි ශික්ෂා වඩන්ඩ මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. අථාගන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.